සූත්‍රයෙන් සරුවචන් වහන්සේ විසින් ඉඟි කරන ආකාරයට තමන් වඩන කර්මස්ථානය වැඩිමෙන් මේ සූත්‍රයෙන් අදහස් කරන ඒ විමුක්තියක් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ඵල ප්‍රයෝජන ලබා ගන්න කියන එක. ඉතින් ඒකෙදී සරුවචන් වහන්සේ සූත්‍රයට පොට පාදාගන්නේ නැත්නම් මුලපටන් අරගන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහලා මහණෙනි මේ කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ ධර්මය ඒ ආර්ය වූ අනුත්තර වූ ප්‍රතිපදාවට හේතු වෙන බෝධිපාක්ෂික ධර්ම ඔය ඔයත් මොකටද වඩන්නේ කියලා එහෙම කෙනෙක් පිට කෙනෙක් ඇහුවොත් එවැනි ධර්ම වැඩිවීමට හේතුව පෙන්නලා දෙන්න දිය යුතු උත්තරේ මේකයි මම මේ ද්වේතානුපස්සනාව පිළිබඳ ඇති හැටිය දැක ගණ්ඩයි මේ බණ භාවනා කරන්නේ එහෙම නැත්නම් මේ ශාසනයක ඉඳලා කටයුතු කරන්න කියලා උත්තර දෙන්නේ කියලා. ඒක නිසා සරුවච්චන් වහන්සේගේ ශාසනයට යෙදී ගත කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණ පිරිස ඒ යෙදී ගත කිරීමේදී පාවිච්චි කරන මේ සද්ධාව සරුවච්චන් වහන්සේ අදහන ධර්මයේ අදහන සංඝයා අදහන මේ සද්ධාව මුල් කරගෙන මේ සද්ධා ජීවිතය ආගමික ජීවිතය නැත්නම් භ්‍රමචාරී ජීවිතේ පටන් අරගත්තට ඒ සද්ධාවම පාදක කරගෙන සරුවඥාන්සේ ටික ටික ඒ ජීවිතයේ ප්‍රඥාව එහෙම නැත්නම් කරන දේ මුලැමැදාග විචර කර දෙන්න උත්සාහ කරන උත්සාහයක් මේකේ තියෙන. ඒ අනුව සරුවච්චන්සේ සඳහන් කරලා තිය සඳහන් කරනවා මේ ආකාරයේ සාසනික යෙදී සැදී පැහැදී කටයුතු නොකළොත් මනුෂ්‍යයන් තුල පවතින සාමාන්‍ය ඥානයෙන් මේ ලෝකයේ තියෙනා වූ දෙතෑවර බව ඈඳුත්ත දැක ගන්න හම් වෙන්නේ. ඒකේ එක පැත්තක් මතු පිට වටිනාකම දකිනවා නැත්නම් මේ සම්මුතිය දකිනවා. නමුත් ඒකේ තියෙන પરමාර්ථය දැක ගන්න අමාරුයි. ඒ නිසා සම්මුතිය පමණක් දැකලා සතර නතර නොවි. ඒ දැනගත් සම්මුතිය හරහා ඒක විනිවිදලා පරමාර්ථ ධර්ම වලට යණ්ඩයි මම මේ ශාසන භ්‍රමචරියක් රකින්නේ. එහෙම නැත්නම් මේ දාන සීල භාවනා වැඩපිළිවෙලක් කරන්නේ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා භාවනාවක් වැඩ කරන්න කියලා කවුරු නැහුවත් තමන් උනත් ඒක පිරිසිඳලා දැනගන්න එක ප්‍රඥාව වඩන වැඩක්. ඒ දැනගත්තොත් විතරක් තමන් මේ කරන ශාසනයේදී ගත කරන වැඩේ මේට වඩා උනන්දුයෙන් මේට වඩා ඒ බලාපොරොත්තු වෙන තැනට යන අප්‍රමාදී ගතියෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා තුල අර තියෙන සද්ධාව ප්‍රසාද සද්ධා නැත්නම් අමූලිකව පටන් ගන්න සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙනවා. කොහොම හරි මම මේ චරුවචන් වහන්සේ කියන දේ මේ ජීවිතේදී මේ ශාසනයේදීම මම මේක ළඟා කරගන්න ඕනේ කියලා එල්ලේ පැහැදිලි වෙලා ඒක සඳහා යන ගමන හොඳ Java සම්පන්න එහෙම නැත්නම් සංවේගය පහල කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක අර දාන ශීල භාවනා කරන ගිහි කෙනෙකුටත් වඩා සීල සමාධි ප්‍රඥාවේදී ගත කරන ගිහි වුණත් කමක් නැහැ යෝගාවචර කෙනෙකුට නැත්නම් පණ භාවනා කරන භික්ෂුවකට මේ පණිවිඩේ වඩාත් අදාළ ගතියක් පේන්න තියෙනවා. ඒ මොකද සාමාන්‍ය ලෝකයාට විශේෂම ලංකාව වගේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටක දානය පිළිබඳව හඳුන්වා දෙන්න එච්චර ප්‍රශ්නයක් වෙන්නේ මොකද කවුරුත් වගේ ඒ එවැනි සංස්කෘතියක හැදිච්ච නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් ලංකාවේ ඉතිහාසගතයි මේ ආගන්තුක සත්කාරයට කවුරු හරි ගමකට ගෙදරකට ගොඩ වැදුනොත් ඒ මනුස්සයාට ආගන්තුක සත්කාරය කිරීම ඉතිහාසගතයි මොකද හේතුව මේ දානය පිළිබඳ සන්දර්භයේ සංකල්පය නිසා නමුත් එවැනි ගිහියන් අතර පවා බෞද්ධ ගිහියන් අතර පවා පෝය අටසිල් නිතිපන්සිල් අනිවාර්යයෙන්ම රකින්න ඕනයි කියලා පිළිගත්ත කාලෙකත් තිබිලා තියෙනවා ඉතිහාසෙ නමුත් දැන් නම් ඒක එච්චර පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙවල් දොරවල් ඉඳගෙන හරි කමක් නැහැ නැත්තම් පැවිදි වෙලා ආරණ්‍ය වාසී වෙලා හරි කමක් නැහැ. උග්‍ර සීලයක් නැත්තම් ඒ ප්‍රතිපදාව රකින්නකොට ඒක සාමාන්‍ය දානෙන් පමණක් සනසන බෞද්ධයාට පවා තේරෙන්නේ නැහැ. අබෞද්ධයන් ගැන කියන්නම දෙයක් නැහැ. කොහොමද මේ මොකටද මේ සතුන් නොමරන්න, හොරකම් නොකරන්න, කාමීත්‍යාචාරය නොකරන්න, බුරු කේලාන් හිස් වචන නොකියන්න ජීවිත පරිත්‍යාගයෙන් යෙදෙන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙමනම් පැත්තකට ලබන භාවනා කරනවා කියන එක කොච්චර දුරට වරදොල වටහා ගන්නවද කියනවනම් භාවනා කරන්නේ එක්ක මොකක් හරි ගිහි ගෙදර සතුටින් ගත කරගන්න බැරි දුර්ලභමක් තියෙන නිසා. නැත්නම් මානසික අසහනයක් තියෙන නිසා එහෙම නැත්නම් හතර කේන්දරේ පාළු වෙච්ච නිසා කියලා ඒකට වෙනමම ගිහි උදාහරණ තියෙනවා. ඇයි කෙනෙක් මේ විදිහට අපි වගේ කියක් හරි හම්බ කරගෙන සතුටින් ජීවත් වෙන වෙනුවට මේ රැට වේලක් නොකා ඉඳගෙන නිතර නිතර බණ භාවනා කරන්න කිව්වොත් පේන්නෙම මොකක් හරි පටලවිල්ලක් තියෙනවා වගේ. ඉන් එහාට ගිහිල්ලිවර වෙලා විපස්සනා භාවනාවක් කරනවා මේ ජීවිතේදීම මේ ශාසනයම කටයුතු කරන්න කියන එක ඔය දැන් අපි 2600 බුද්ධ ජයන්තියේ ඉන්නේ 2500 බුද්ධ ජයන්ති වෙනකොට සිංහලයාගේ <clears throat> විවහාරය තිබුණෙම නැහැ. කොහොමඩක්වත් ඒ වගේ උග්‍ර භාවනාවක් කරලා නිවන් දකින්න කියන එක තිබුණෙම නැහැ. ඔය පසුගිය අවුරුදු 55 තමයි යෝග සිංහල අතර බෞද්ධ සිංහල බෞද්ධ අතර පවා විවහාරයට ආවේ. අන්න ඒ වගේ මේ ප්‍රශ්නේ කොහොමඩක් නැගෙනවා. ඒක බෞද්ධයන් අතරත් නැගෙනවා අබෞද්ධයන් අතරත් නැගෙනවා. ඒකයි සරුවචනාංශයේ අවුරුදු 2500 600 අතර කාලේ මේක දේශනා කළා තිබ්බේ මේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් සීල සමාධි ප්‍රඥා පුරන කෙනාට මේ ප්‍රශ්නේ ඇතුළෙමත් දැනගෙන තියෙනවනේ පිටිමුත් දැනගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා මේ දේක ඇති දෙතෑවරකම බැලූ බැල්මට පේන සත්‍යයත් නමුත් බැලූ බැල්මට නොපෙන්වාට ඒ පේන සත්‍යයට වඩා ගැඹුරක් ඇතුලේ තියෙන බවත් අන්නේ ඇතුලේ තියෙන එක දැක ගන්නයි මේ ශාසනික කටයුතු කරන්නේ ආධ්‍යාත්මික කටයුතු කරන්නේ කියන එකයි මේ දෙකක් ඈඳුත්තක් ද්වේතාවයක් පිළිබඳව සරුවත්‍යංශ කතා කරන්නේ. ඒක ලහනවා මොකද්ද බහණෙනි මම මේ කියන්න හදන ද්වේතාවය අයන් දුක්ඛ අරිය සත්‍යං ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං අයමේ කානුපස්සනා අයං නිරෝධ සත්‍යං සත්‍යං අයං නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයං ද්වේතානු අයමේ කානුපස්සනා කියලා දුක්ඛ සත්‍ය සමුදය සත්‍යත් එක පැත්තක් විදිහට නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් තව පැත්තක් විදිහට දෙකක් දකින්නේ කියලා කියනවා. ඉතින් ඒක නිසා අපේ අටුවාචාරින් වහන්සේලා මේ අර්ථය අරගෙන කියනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන එක මේ ලෝකෙටයි දෙකක්. ඒ නමුත් මේ Nirodha වීම, Niruddha වීම නැත්තම් නිවන ඒ සඳහා වෙන මාර්ගය දෙකම ලෝකෝත්තර දෙකක්. ඒ නිසා මෙලොව වශයෙන් පේන්න තියෙන මේ දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත් පමණක් පමණකින් මේ ශාසනය සම්පූර්ණ වෙන්නේ නැහැ. පෙනෙන්න අල්ලන්ට ප්‍රමාණ කරන්න බැරි වුණාට ඒ නිරෝධ සත්‍ය ගැනත් ඒ වගේම ඒ සඳහා වෙන මාර්ගය ගැනත් අවබෝධයක් තියෙනවා. ඒ ඉස්සල්ලා කියන ඒ දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් කියලා බලනකොට අපි දන්නවා මේ පසුගිය අවුරුදු 45 55 ගත්තාත් ඒ ලෝකයේ මනුස්ස වර්ගයාට මානවයාට දුකගෙන දෙන ලෙඩ රෝග පිළිබඳව ඉගෙනීමක් නැතිකම පිළිබඳව ගයක් දොරක් නැතිකම පිළිබඳව ඇඳුම් පැළඳුම් ආහාර පාන නැතිකම පිළිබඳව දුක රට රාජ්‍යවල දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සමාජික වශයෙන් මිනිස්සු එකතු වෙලා සම්මන්ත්‍රණ කරලා සාකච්ඡා කරලා ඒ දුක නැති කිරීම සඳහා හේතුව හොයනකොට සෞඛ්‍යයක් නැති වෙන්න හේතුව ආහාර මදි වෙන්න හේතුව ගෙවල් දොරවල් වලින් සැනසෙන්න බැරි හේතුව එහෙම නැත්නම් <coughs> පිරිසිදුකමක් නැති හේතුව හැම වෙලාවෙම දැක්කේ බාහිරේ. ඒ නිසා නවීන ක්‍රම වලට බලනකොට ලෙඩක් ඇති වෙන්න හේතුව විස බීජ කියලා ඒක එළියට දැම්මා. ඒකල විස බීජ මැරීමෙන් ලෙඩ ඇති කරන්න ඕනයි කියලා වෙනමම කලාවක් පටන් ගත්තා. ඒ වගේම සිවුරු, පින්ඩපාත සේනාසන කියලා, කිලම්පස කියලා අපි සංඝයාය ගන්නදී ගියන්ගෙන් ගත්තොත් එහෙම ඇඳුම පැළඳුම, එතනින් යම ආහාරය, ඉන්න ගේ, ඒව පිළිබඳ සතුට තියෙන්නේ හොඳ සුඛෝපභෝගී ආහාරවලයි ඒ වගේම ඇඳුම් ආයිත්තම් වලයි හොඳට හදාගත්ත ගෙවල් දොරවල් වුණයි කියලා ඒ ව්‍යාපාර බොහොම දියුණු කරා. පසුගිය අවුරුදු 30 40 අපි પરම්පරාවේ හොඳටම දැක්කා. නමුත් අපි දැන් ඉන්නේ ලංකාවේ යම් ප්‍රමාණයකට ආර්ථිකය නැගේ හිටින කාලයක් කියලා අපි හිතමුකෝ. තාම සම්පූර්ණ නැගිනේ. නමුත් අපි දකිනවා ඒ අනුව ආර්ථික හොඳට දියුණු වෙච්ච පළවෙනි ලෝකයේ දියුණු සම්මත රටවල්. ඒ රටවල් වල හැම කෙනාටම වගේ <clears throat> හොඳ ආහාර වේලක් තියෙනවා. හොඳ යාන වාහන ගමන් බිමන් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. ඇඳුම් ආයිත්තන් තියෙනවා. නමුත් බලනකොට ওই දුකේ අඩුවක් නැහැ. කිසිසේත්ම නැහැ. ඒක පිළිබඳව ආයේ කිසිම කෙනෙක් සැක කරන්න හොඳ නැහැ. මොකද හේතුව ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක දැන් ප්‍රසිද්ධයි. කිසිසේත්ම දුකේ අඩුවක් නැහැ. හැබැයි අවුරුදු 45 40 50 ඇතුළ තුළ ඒ ඇඳුම් ආයිත්තන් වල ආහාර වල ගෙවල් දොරවල විශාල දියුණුවක් පුංචි දියුණුවක් කියන්නේ විශාල දියුණුවක් තියෙනවා දියුණුවක් තිබුණට දුකේ වෙනසක් නැහැ. ඒ මොකද හේතුව ඒ ඇත්තෝ හිතුවේ දුක නැති කිරීම සඳහා බාහිර වස්තු කොට නගන එක. මේක සරුවචනංශේ පහළ වෙන්න ඉස්සල්ලක් තිබුණ தત્වේ. නමුත් සරුවචන වහන්සේ මේ වෙනුවට අපිට සමාලාට කන්නඩියක් ඉස්සරහට කියලා බලන්න වෙනවා නැත්නම් Tamanටම ටෝක්ක්ක් යන ගන්න වෙනවා. සරුවචනසි කියන්නේ මේ ලෙඩ රෝග පිළිබඳව හෝ අපි නැත්තම් කියන ඉඳුන් හිටු යාන වාහන ඇඳුම් පැළඳුම් කියන සෑම දෙයකම දුක පිළිබඳව දුරුවන් වීමක් දුකේ පහවීමක් වෙනවනම් ඇතුළත තියෙන හේතු හොයලා ඒකට වැඩ කරන්න ඕන. ඒක තියෙද්දි මේ බාහිරේ කොච්චර දේවල් කෙරුවත් දැනට අවුරුදු 20කට ඉස්සලා මේ බණ කිව්වනම් අභියෝග කරાવી තාම මේ අවශ්‍ය තරම් ගෙවල් ටික හදලා නැහැ. තාම ඇති වෙන්න ඇඳුම් හදලා නැහැ. යාන වාහන හදලා නැහැ. හදපු දවසේ මුළු ලෝකෙම සැපවත් එකක් වෙනවයි. නමුත් අද ඔක්කොම යම් ප්‍රමාණයකට ඇවිල්ලා සියල්ලගෙම ආඩ්‍ය විච රටවල් වල සෑහෙන කඩා වැටීමක් පරිසරයේ එහෙම නැත්නම් එක එකනාගේ ආධ්‍යාත්මයේ සදාචාරයේ කඩවැටීමක් කියලා කියන්නේ තාමත් අල්ලන්න නතර කරන්න බැරි තරම් කඩවැටෙනවා. ඒ නිසා පේනවා මේ බාහිරේ හොයලා ලබන මේ දුකට හේතුව නැති කිරීමේ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ වගේ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ගේ කතාවක් නෙමෙයි කාමභෝගීන් විසින් හදාගත්ත හදාගෙන පටලවාගත්ත තැන. ඒ වෙනුවට සරුවත්‍යංශයේ මේකෙදි සඳහන් කරලා තියෙනවා දුකට හේතුව බාහිර දෙයක් නෙවෙයි අතුලත දෙයක් කියලා. තණ්හාවයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ තණ්හාව ලුණු වතුර බොන්නා වගේ පිපාසෙට කොච්චර බාහිර වස්තු ආලවට්ටම් කරුවත් උපමට්ටම් කරත් වැඩෙනව මිසක්ක ගෙවීමක් නම් වෙන්නේ නැහැ. ඒ බාහිර දේවල් උපමට්ටම් කිරීම වෙන්නේම නැහැ. නමුත් ඒ වෙනුවට අපට සිද්ධ වෙනවා මේ වගේ සීලයක පිහිටලා සමාධියක පිහිටලා ද්වේතානුපස්සනා භාවනාවක් විපස්සනා භාවනාවක් කරලා මේ ඇතිවීම ඇති වෙන දුකත් ඒ දුකට හේතුව ඇතුළත අන්තර අන්ත අභ්‍යන්තරගත වෙච්ච තෘෂ්ණාවත් අතර සම්බන්ධතාවය දැක ගන්න පුළුවන් නම් අපි මෙතෙක් බලපු ප්‍රශ්න දිහා බලපු දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් දෘෂ්ටිය වෙනසක් ඇති වෙන්න ඇති වෙනවා ඇති වෙන්න තමයි මේ බණ කියන්නේ ඇති වෙන්න තමයි සරුවචනස මේ සූත්‍ර දේශනා කළා තියෙන්නේ ඒ විදිහට යම් හේයකින් මේ දුකක් ඇති වෙන්න හේතුව නැත්නම් දුක නැති කිරීමට ඇති ක්‍රමය ඇතුළත නෙවෙයි බාහිරයි කියලා හිතා ගත්තා නම් ඒක වනසකට හේතු වෙනවා එහෙම නැත්නම් දුක වැඩි කීමට හේතු වෙනවා යම් හේකින් හේතුවත් ඇතුළේ තියෙන්නේ ඒක නැති කිරීමත් ඇතුළේ තියෙන කියලා හිතුවට පස්සේ ඒකට තමයි අපි ආධ්‍යාත්මය කියලා කියන්නේ ආධ්‍යාත්මය කියලා කියන්නේ අභ්‍යන්තර කියන වචනයයි සඳහන් වෙන්නේ ඒකට පරිපත්‍යපස්ස වචන තමයි බාහිය කියන එක. අජ්ජත් බහිද්ධා. ආධ්‍යාත්මික බාහිය. ඇතුළත පිටත. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරය ඇතුළෙන් හොයන වැඩ පිළිවෙල වලට තමයි ආගමක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මයක් කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවට එවැනි ආගම් වල පවා ලැජ්ජ නැතුණත් එහෙම නැත්නම් අඩුපාඩුවක් සහිත උනත් කියන්නේ බුද්ධ ආගමේ පවා උඟ දෙනෙක් සැදී පැහැදී කටයුතු කරන්න බලනවා මේ දුක නැති කරන්න බාහිරින් ආශිර්වාද කරන්න බෝධි පූජා තියන්න එහෙම නැත්නම් අරයාගෙන් ඉල්ලන්න මෙයාගෙන් ඉල්ලන්න සංවිධානය කරලා හදන්න හරියට සංවිධාන තියෙනවා. ඒක දැන් වැඩි. වැඩි වෙන්න හේතුව හේතු දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේ පැවතිච්ච යුද්ධෙන් පස්සේ බුද්ධ ආගමේ තියෙන ප්‍රබෝධය නිසා උග දෙනෙක් මේ බාහිර යාලවට්ටම් කරනවා. මේ දුක නැති කරන්න. දෙක ලෝකේ ජාත්‍යන්තර වශයෙන් මේ ගොඩාක් ප්‍රශ්නට උත්තරේ බුද්ධ학මයි කියලා අන්‍යාගමිකයන් වගේම බටහිරත්වත් පිළිගන්නකොට බෞද්ධ සංවිධාන වලට ලොකු දිරිගැන්වීමක් තියෙනවා. ඒ ඇත්තොත් කිලෝරක් නැතුව බාහිරයේ උපමට්ටම් කරගෙන යනවා. ඉතින් ඒ නිසා කවදාකවත් මේ දුක ඇති කරන හේතුව ඇති හැටියෙන් දැකගත්තත් බැරිකම නිසා ඒක නැති කිරීමේ හේතුව මේ කාලේ බෑ කියලා. ඒකට මෛත්‍රී බුදුහාමරණ එනකන් ඉන්න ඕන කියලා වගේ নানা ආකාර මත පහළ වෙනවා. ඒන්නේ පරිසරය දිහා බලනකොට පේනවා මේ බාහිරේ හේතු එහිවීමේදී සාමූහික ප්‍රයත්නයක් ගත්තොත් අනිවාර්යයෙන්ම අවධානය යොමු පිටතට මම දැන් මෙතන කියන තනි පුද්ගලයෙක් වශයෙන් බුදුහාමුදුර අපිට පෙන්ලා තියෙන ඉරදිගේ ගියොත් විතරක් බාහිරෙත් තියෙනවා සමහරට ඇතුළෙත් වෙන්න පුළුවන් කියනකවත් හිතේ. ඒක ලෙවල යම් වෙලාවක මේ ප්‍රශ්න තියෙන ඇතුළතයි ඒ ඇතුළත හේතුව මේ තෘෂ්ණාවයි කියලා දැනගත්තොත් පමණක් ඒ පුද්ගලයාට උත්තරේ තියෙන ඇතුළතයි කියලා තේරෙනවා. හැබැයි ඉතින් ඒ මට්ටම කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ සෑහෙන තල තුනකම. ඒක සමහරට බණ අහනකොට හිතට වදින්නත් ඉඩ තියෙනවා සූතමේ ඥාන වශයෙන් කල්පනා කරනකොටත් මේ මෙතෙක් කරපු ඒ දුක නැති කිරීමට ගත්ත ප්‍රයත්න සාර්ථක වෙලා ඒත් තාම බෙල්ල කඩාගත්තේ නැතුව අතපය කඩා ගන්න නැතුව ජීවත් වෙන කෙනෙකුටත් මේක චින්තාමේ වශයෙන් උත් අල්ල ගන්න පුළුවන්. නමුත් භාවනාමේ වශයෙන් අල්ලනකොට නම් ඒ පුද්ගලයා තුළ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒක සඳහා ඍජුවම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වන පැත්තට ඍජු යුද්ධ ප්‍රකාශ කරන්නේ නැතුව සරුවචන් වහන්සේ ප්‍රයෝගයෙන් කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ක්‍රමය ප්‍රතිපදාව තේරුම් ගත්ත කෙනාට මේ ප්‍රශ්නයක් දෙය ඇති හැටියට දැකීම සඳහා මේ සතියත් සමාධියත් කියන දෙක ප්‍රයෝගයෙන් අනියම් මාර්ගයෙන් වක්‍ර මාර්ගයෙන් දියුණු කරලා දෙන එක. අන්නේම මේ ප්‍රශ්නේ දිහා මේ දුක කියන ප්‍රශ්නේ දුකට හේතුව කියන ප්‍රශ්නේ දුක හේතුව නැති කිරීමේ ප්‍රශ්නේ වගේ දිහා අනියම් මාර්ගයෙන් මේ සති සමාධි දෙක දියුණු කර ගැනීමේදී යෝගාවචරයා එදිනදා ජීවිතයේ කණ්ඩෝනේ බොණ්ඩෝනේ සැප කරන්න ඕනේ කියන අයගේ උසුළු විසුළුට ලක් වෙනවා. එහෙමනම් පටන් ගන්නකොට ප්‍රතිඵල පේන්න එපාය. කොයිදින්දන් ඔච්චර කල් භාවනා කරා තාම නෑ නේද කියලා নানা ප්‍රකාර ප්‍රශ්න මතු කරනවා. ඒක විතර නෙවෙයි තමන්ගේ හිතත් මතු කරනවා. කෝ නෑනේ මේ කියන ප්‍රශ්නෙට අපි තාම කෙලින් මූණ දීලත් නෑ. අපිට තාම උත්තරක් පේන පාරකුත් පේන්න නෑ කියලා. මොකද අපි ආධ්‍යාත්මික ගමනේදී භාවනා කරන යනකොට සතිපට්ඨාන තමයි ඉස්සරහින් තියන්නේ. ඒ සතිපට්ඨානදී අපි එක තැනක වාඩි වෙලා බොහොම බුදුහාමුදුරු කියපු තාට ආරණ්‍යයකට ගිහිලාදී වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට හිත තැම්පත් කරලා මේ ආස්වාද ප්‍රස්වාස හුස්ම මතුණා නම් එහෙම නැත්නම් <clears throat> උදරේ පිම්බීමක් කිලිමක් වතුණා නම් මේක දිහා හොඳට ගෞරවයෙන් අප්‍රමාදීව සතියෙන් හොඳට බලනින්න කියපුවාම උඩබිම බලනවා මේ ආස්වාද ප්‍රසවාසයේ බලලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් වෙයිද ආස්වාද ප්‍රසවාසයේ බලලා දුක්ඛ සමුදය අවබෝධ කරන්න පුළුවන් වෙයිද ආස්වාද ප්‍රසවාසයේ බලලා දුක්ඛ නිරෝධය අවබෝධ කරන්න පුළුවන් වෙයිද කියලා භාවනා කරන අය අතර සද්ධාවට වැඩිය ප්‍රඥාවට මුල් දෙන අය අතර සෑහෙන ප්‍රශ්නක් තියෙනවා කොහොමද මේ අදාළ නැති මාතෘකාවක් එක්ක සාකච්ඡා කරලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කියලා ඉතින් ඒ නිසා මෙතනදී සෑහෙන සද්ධාාවක් අවශ්‍ය වෙනවා මේ ਸਰුවචනාංශ අපිව නොමග අරින්න හදනවත් නෙවෙයි. එහෙම නැත්නම් ਸਰුවචනාංශ අපිට গুপ্ত ධර්මයක්, ගූඪ ධර්මයක් අවබෝධ කරගන්න හදනව නෙවෙයි. ඒ නිසා අපි මුලදී මේ ਸਰුවචනාංශේ කියන විදිහට මේ ගාමනට අවශ්‍ය කරන මාර්ගෝපකරණ ටික සත්‍ය සමාධිය ඇති කරගන්න ඕනේ. ඒ නිසා අපි සද්ධාාවක් ਸਰුවචනාංශයේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සද්ධාාවක් ඇති කරගත්තොත් විතරක් ඒ පුද්ගලයාට මේ හිතකින් හිතා ගන්න බැරි තර්කයට හිතා ගන්න බැරි විදිහට මේ හුස්ම බැලීමෙන් අඩු ගන්න සති සමාධිය ඇති කර ගන්න පුළුවන් ඒ අනුව ඉන්දිය ධර්ම දියුණු කරගෙන මේ දුක දිහා වෙරඳක් නොවිරු ආකාරයකින් දැක ගන්න පුළුවන් කියලා පස්සේ හරියට කමක් නැහැ මම මේ වෙලාවේ සත් සමාධි වඩනවා කියලා ඒක සඳහා එළඹෙන්න පෙළඹෙන්න ශක්තියක් එනවා ඒක සාමාන්‍ය අවිජ්ජා සූත්‍ර වගේ තැන්වල සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධාව තියෙන මනුස්සයට විතරයි යෝනිසෝමනසිකාරය පහළ වෙන්නේ කියලා. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ඥානානුකූලව ඥාන ඥානයෙන් යුක්තව බලන බැල්ම. යෝනිසෝ කියන පදය සඳහන් කරන්නේ ඥාණයට මේ සම්ප්‍රදාන කුල ක්‍රමයට. ඒ අනුව මනසිකාර නැත්නම් නුවණින් සලකා බැලීම කියලා ජෝන්ස් මනසිකාරය යොදන්නේ. මේ යෝනිසෝ මනසිකාරයේ බොහෝ විට පෙනුමට පේන තියෙන්නේ ප්‍රඥාවට සම්බන්ධ චෛතසිකයක් වාගේ. මනසිකාරය නම් චෛතසිකයක් යෝනිසෝ මනසිකාරය කියන ප්‍රඥාවට සම්බන්ධයි කියලා. නමුත් අවිජ්ජා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක ශ්‍රද්ධාවේ පදනම් වෙලා තියෙන්නේ. යම් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ කෙනාට යෝනිසෝ මනසිකාරයේ ඇති වෙනවා කියලා. සද්ධා පරිපූර්ණය යෝනිසෝමනසිකාරම් පරිපූර්ණේන්ති කියලා. ඉතින් ඒ නිසා මේ ඉන්න පිරිස දිහා බලනකොට මේ පිරිස මේ වගේ භාවනාවට මේ තරම් අපකප්ප වෙලා වැඩ කරන්නේ ඒ කාරණාව ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තට වඩා ආ මේක කෙරුවොත් මෙතෙක් කරපු ක්‍රම වගේ මේකත් කරලා බලමු. හරි යන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. කොහොමද සද්ධාාවක් තියනවා කිව්වොත් අන්න යෝනිසෝමනසිකාරය යෙදිලා එයාට සිද්ධ වෙනවා මුලින් මේ නෑ මේ ආනාපානී කරනකොට හරි පිම්බීම හැකිලින් බලනකොට හරි කෙලින්ම චතුරාර්ය සත්‍යයට සම්බන්ධ නොවුනට චතුරාර්ය සත්‍ය ඇති හැටියෙන් දැක ගැනීමට අවශ්‍ය කරන ඒ මූලික විසුද්ධි ටික පෙළගැස්ම සති සමාධි පෙළගැස්මත් වෙයි කියන අදහස ඇති වුණොත් නම් බොහොම ලොකු උපමනාකෙ මේක කරනවා මෙන්න මේ විදිහට මුල්ම පියවරේදී කායානුපස්සනාව වශයෙන් එහෙම නැත්නම් රූප ධර්ම මුල් කරගෙන මේ සතිය සමාධිය වඩන වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන ඉස්සල්ලාම් පෙන්නන කායානුපස්සන වශයෙන් සරුවත් යනසේ සඳහන් කරලා තියෙන්නේ. අපි පෞසුගිය දවස් දෙකේම උත්සාහ කළා මේ විදියට ආස්වාස ප්‍රස්වාසයේදී බොහෝම ගෞරවයකින් බොහොම ශද්ධාවකින් අප්‍රමාදීව මෙනෙහි කරමින් භාවනා කරලා කරලා ආනාපානිය තුලින් ආනාපාන සතිය අප්‍රමාදය දියුණු කළොත් ඒ දියුණු වෙන්න වෙන්න වෙන්න ආනාපානයෙත් පෙර නොදැක්ක පැතිකඩවල් දැක් ගන්න පුළුවන්. ඒ පෙර නොදැක්ක පැතිකඩවල් දැක ගැනීම නිසා මත්තට ඊට වඩා සංකීර්ණ වශයෙන් දැකිය යුතු දැකගත හැකිවන නාම ධර්ම පිළිබඳවත් නාම ධර්ම වලට සම්බන්ධ වැඩපිළිවෙලට හොඳ පෙරහුරුවක් මේ ආනාපාන සතිය කියන වායෝ පොට්ටබ්බ ධාතුවේ අවබෝධය තුලින් සිද්ධ වෙනවා. හිත සකස් කිරීමක් වෙනවා. හිත පෙළ ගැස්මක් සිදු වෙනවා. අපි පවස් දවස් දෙකේම උත්සාහ කළා. එහෙම නැත්නම් චකච කළා ආනාපාන සති භාවනාව අනිකුත් බාධක ධර්ම දුරු කරගෙන හොඳට හිත තැම්පත් කරගෙන කය තැම්පත් කරගෙන ආනාපානෙම මුණට දුවනලා බලාන ඉන්නකොට ආධුනික යෝගාවචරිකට පේන්නේ සාමාන්‍ය ප්‍රමාණයට ගොරෝසු වෙච්ච ආනාපානයක් නැත්නම් ආස්වාස වාරයක් ප්‍රස්වාස වාරයක්. ඉතින් මේ යෝගාවචරයට ඒ විදිහට අඛණ්ඩව එක දිගට ආස්වාස ප්‍රස්වාසය බලන්න පුළුවන් නම් සරුවචන් වහන්සේ ඒ ඉංගියක් කරනවා පුළුවන් නම් ඒ ආනාපානයේ ගොරෝසු වෙන මුල් පැත්ත පටන් ගත්ත තැන ඉඳලා ගොරෝසු වෙන තැන දක්වා හැකිතාක් දුරට එන එන ආනාපානයේදී වඩා අප්‍රමාදී වෙලා වඩා සතිමත් වෙලා ආනාපානේ මුල හටගැන්ම දැක ගන්න උත්සාහ කරන්නයි. එතකොට තේරෙනවා මේ ගුරුසු ආනාපානයි කියලා කියන්නේ බොහොම තුනීවට සුකුමව පටන් අරගෙන ගුරුසු වෙන වැඩපිළිවෙලක් නමුත් අපිට වැටහෙන්නේ දැනෙන්නේ ඇඟෙන්නේ විඳ ගන්න පුළුවන් වෙන්නේ ඒක සෑහෙන දුරට නාස්පුඩු පුරවාගෙන යන්න දෙන්න පටන් ගත්තට පස්සේ තමයි. ඒ ඇති. පටන් ගන්නකොට ඒ ඇති. නමුත් එහෙම කොහේ ඉඳලාද මේ ගුරුසු නානාපාන එන්නේ? ගුරුසු ආස්වාසේ එන්නේ ප්‍රස්වාසේ එන්නේ කියනකොට ඒක නාට තේරෙනවා. ඒක ඊ타ත්ම සියුම තිබිලා හිතට අහුවෙන දැනෙන මට්ටම පැන්නට පස්සේ වැටෙන්නේ නමුත් ඊට ඉස්සෙල්ලත් ගොඩ නැගෙන මට්ටම තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් හැන්දාවකට කන්දක් උඩ නැගලා ඉර බහින වෙලාවේ ආකාශයේ පෑදිලා බලා හිටියොත් අතනින් මෙතනින් තරු බබලන්න පටන් ගන්නවා. ප්‍රකට ප්‍රකට තරු ඉස්සලා පේනවා. බලාන ඉන්න ඉන්න ඉන්න නිකන් වී වීදුරක් වේලුවා වගේ හැම තැනම තරු පහළ වෙනවා. ඉතින් ඒක නිසා එක සැරේම අන්ධකාරය කියලා තරු දිහා බැලුවනම් අපිට මේ තරු අප්‍රකටව තිබිලා ප්‍රකට වුණා අප්‍රකාශිතෝ තියලා ප්‍රකාශ වුණා කියන එක අදාහ ගන්න බැරි වෙනවා. අපිට මේ තරෝ දෙයියෝ මැව්වා. මේක තමයි දිවි ලෝකේ කිය. නමුත් ඉර බහින්ද ඉස්සර වෙලා ඉරා ලෝකේ නිසා තරු නොපෙනුනාට ඉර බහගෙන බහගෙන යන්න යන්න තරු එක එක එක එක පහළ වෙනකොට තේනවා මේ තරු කවදටත් තියෙනවා මෙතන. පේන්නේ වැටහෙන්නේ යම් ප්‍රමාණයක් පසුබිමේ ආලෝකයේ අඩු වෙනකොටයි. මොකද අපේ ඇහැට දරුආලෝකය එල්ල වෙන්නේ නැහැ. සූර්යාලෝකය ප්‍රකටනම්. අන්නේ වගේ තමයි හිතේ නීවරණ ධර්ම ප්‍රකටනම් හිත විවිධ දේවල් අරමුණු දිගේ එහෙම විසිරී තියෙනවනම් අර යාන්තමට මතුවේගෙන එන ආනාපානෙ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක බව දැනගෙන ආනාපානය කිරීම සාදරව බල බලා හිටියොත් සමහරෙකුට ආස්වාස පාස ප්‍රස්වාස පාස හට ගැනීමත් එක්කම ගොරෝසු තැනට දැක ගන්න පුළුවන්. අන්න එහෙම දැකගත්තොත් මේ ගන්න ප්‍රයත්න නිසා ලැබෙන ප්‍රයෝජන දෙකක් තමයි එකක් මේ ආස්වාසය කියන එක මෞංකාර දෙයියෙන්කින් ආපු කයක්වත් නැත්නම් ගුඩගුප්ත දෙයක්වත් නෙවෙයි යාන්තමටපට වෙලා මතු වෙලා ගොරෝසු වෙනවා ඒ ගොරෝසු වුණාට පස්සේ විතරයි වැටහෙන්නේ දැනෙන්නේ ඇඟෙන්නේ හඳුනාගන්නේ නමුත් ඊට ඉස්සෙල්ලා මේකේ ලේසේ තියෙනවා හොඳට සත්‍යමත් වෙලා නීවර ධර්ම නැතුව සමාධිගත වෙලා බැලුවොත් සතිය ගැඹුරු වෙන්න වෙන්න වෙන්න අර සියුම් පැත්ත දැක් ගන්න පුළුවන් වෙනකොට ඒ එක ප්‍රයෝජනයක් තමයි මේක කොහෙන්දලා දෙන්නේ කියන එක පිළිබඳ තිබුණ සැක නැති වෙලා යනවා. දෙක මේ විදියට ලාවට යාන්තමට පටන් ගත්ත ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු තැනටපත් වෙලා ගියාට පස්සේ ඊගාට මොකද වෙන්නේ කියන එක බලන් හිත එළඹ වාසය කරනවා. ප්‍රනීත වෙනවා. හිත සූක්ෂම වෙනවා. සංවේදී වෙනවා. එතකොට අර මේක නැවතත් හිමීට ගෙවිලා යන පැත්තක්, ක්ෂය වෙලා යන පැත්තක්, වැය වෙලා යන පැත්තක්, නිරෝධ වෙන පැත්තක් තියෙනවා කියලා ඉස්සල්ලා බතාට ආනාපානෙ මේ මුලය, මේ මැදය, මේ අගය කියලා දකින්න පුළුවන්. ඉතින් ඒකෙදී මුල දැකීමට ගන්න ප්‍රයත්නය මුල දැකීමට යොදන මානසිකාරය තමයි මේ යෝනිසෝමනසිකාරය කියලා එක පැත්තකට සඳහන් කරන්නේ ඒකෙන් ලැබෙන ආනිසංශය තමයි එමනම් පටන් ගන්න මේමනම් හමාර වෙන පැත්තත් පේන එක. ඉතින් මේ ටික අපි පහුගිය දවස් දෙකේදී සෑහෙන විස්තර සාහිත්‍ය ඉගෙන ගන්න උත්සාහ කරා. ඉතින් අද මං හිතුවා මෙන්න මේ විදිහට කායානුපස්සනාවේදී මේ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳව ඊලාවට තිබිලා ගොරෝසු වෙලා නැති වෙලා යන ආස්වාසේ වශයෙන් ඊට පස්සේ ප්‍රස්වාසයත් ප්‍රසවාසය බාට මාර්ල ප්‍රසවාසයත් යාන්තමින් පටන් ගන්නක ඒක දැනෙන මට්ටමට ආවිලා නොදැන්න මට්ටමට යනවා කියන මේ චක්‍රය මේ සමීකරණය මේ ආරේ මේ ආඩේ හොඳට දැක්කට පස්සේ මේකට කලබල වෙන්නේ නැතුව මේක හොඳටම සිද්ධි කරගත්තොත් නැත්නම් කායනුපස්සනාව හොඳටම වශී කරගත්තොත් සිද්ධි කරගත්තොත් ඒ ලාවට ආනාපාන පෙන්වත් මැද ගොරෝසුට පෙන්වත් තුනියට ගෙවිලා ගියත් ඊට පස්සේ ආයසරයක් ලාවට ප්‍රස්වාසය පෙන්වත් මැද ගොරෝසුට පෙන්වත් අගට ගෙවිලා ගියත් සතිය කිසිම වෙනසක් වෙන්නේ නැහැ සතිය ඒකාකාරව තියෙනවා නමුත් තව තවත් සියුම් තත්ත්ව බලන්න ඕන මේ සතිය අඛණ්ඩ සතියක් සුපතිට්ඨිත සතියක් බවටපත් වෙන්නපත් වෙන්නේ පෙර නොදැක්ක සියුම් හටගන්ම සහ සියුම් ගෙවි යෑම පේනවා. එතකොට මේ විදියට ගොරෝසු උනත් සියුම් උනත් මුල උනත් මැද උනත් අග උනත් ඒකාකාරයේ හිතකින් නොසලෙන මනසකින් බලන්නේ හිටියොත් ස්වභාවයක් තමයි ආනපන එන්නෙන් එන්නෙන් එන්නෙන් තුනී වෙන්න පටන් ගන්න. තුනී වුණත් තරහ වෙන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව හිත කලබල කරගන්න නැතුව ඒ තුනී தত্ত্বයකට ඉන්නකොට දැන් නීවරණ ධර්ම නැතිවීම නිසා තමයි මේ ආනාපානෙ මුණට මුණ දැම්මේ. ඒ ආනාපානෙ දැන් තුනී වේගන යනකොට ඔන්න හිත සුදුසුකමක් ලබනවා. හිත පන්තිය සමර්ථ වෙනවා. ඊගා පන්තියට ඊගා පන්තියේදී නාම ධර්මත් දැකගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නාම ශේස්ත්‍රයට බහිනකොටම රූප ධර්ම පිළිබඳව නැත්නම් රූප මුල් කරගෙන ඇති කරගත්ත මේ සතිය මේ සමාධිය කරන දෙයක් නෙවෙයි ඉබේම වගේ නාම ධර්ම වලට හැරෙනකොට නාම ධර්ම නාමස්කන්ධයගේ ඉස්සල්ලාම දකින්න හම්බෙන්නේ වේදනා තමයි. ඒ නිසා සර්වඥාන්සේ කායනපසනාවට පස්සේ වේදනානුපසනාවක් කතා කරනවා. එහෙම නැත්නම් පංචස්කන්ධයක් පෙන්නකොට දුක්ඛ සත්‍ය කියලා කියන පංචස්කන්ධනේ අපි ඔය ධම්මචක්කපවත්තන සූත්‍ර වගේ තැන්වලදී දුක්ඛ සත්‍ය විස්තර කරනකොට කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛා, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට මේ රූප ධර්ම පිළිබඳව හටගන්ම, ගොරෝසු අවස්ථාව, වැය වෙන අවස්ථාව කියලා දකිනකොට උංගා කමාරුයි කෙනෙකුට මේක තුල දුක්ඛ සත්‍යයට තියෙන සම්බන්ධතාවය දකින්න. නමුත් මේ රූප ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයකට වශීතාවයක් ඇති කරගෙන ආනාපානෙ දිගට බලමින් එක ගෙවි ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට වේදනා ස්කන්ධයට එනකොට රූප වේදනා සංඥා සංඛාර කියන විදිහට වේදනා ස්කන්ධයට එනකොට එතනදී නාමස්කන්ධ රූපස්කන්ධයට වැඩිය මේක දුක්ඛ සත්‍යයට සම්බන්ධ වීමේ ටිකක් ආසන්න ගතියක් තියෙනවා. උස්සන්න ගතියක් තියෙනවා. මොකද මේ වේදනාවේදී තමයි අපි මේ සැප දුක කියන එක ඉස්ලාම් වතාවට භාෂාවට එකතු කරගන්නේ. රූප ගැන කියනකොට තියෙන්නේ සියුම් බව, ගොරෝසු බව, උණුසුම් බව, සීසිල් බව කියන ඒ ඒ ස්වභාවික ලක්ෂණ. වේදනා ස්කන්ධයට යනකොට වේදනානුපස්සනාව කරනකොට අපි මේ වේදනාවගේ දුක්ඛ ස්වභාවය සුඛ ස්වභාවය බලනවා. ඉතින් මෙතනදිත් අපිට දැක ගන්නට මතක් කරගන්න හොඳ කාරණාවක් තමයි මේ ස්කන්ධ පහ වශයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර කියන එක සාමාන්‍ය පුංචි බෞද්ධයා පවා ටිකක් දන්න දෙයක්. මේ තුල තියෙන හරියක් තියෙන දුක. මේක හරි අමාරු තිත්ත බෙහෙතක් වගේ බොන්න අමාරුයි අපි කැමති නෑ. මේ පංචස්කන්ධයේ දුකක් කියන්නේ නමුත් සරුවචනාංශේ දේශනා කරලා තියෙනවානේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. මේ පංච උපාදානස්කන්ධ දුක නිසා නිතරම පෙළෙන නිසා නිතරම අපිව තවන නිසා හීනෙමුත් තවනවා, නින්දෙදුත් තවනවා, නාන කොටත් තවනවා, අවුවටත් තවනවා. මේ ගති නිසා දෝ මේ දුක නැති කිරීමේ මාර්ගය අපි හොයන්නේ බාහිරේ. පංච උපාදානස්කන්ධෙන් එහා පැත්තේ. ඒ නිසායි අර මුලින් මම දේශනාවකත් මතක් කළේ අපි මේ ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන, ලෙඩසුව අනෙක් ඔක්කොම බාහිරේ හොයන්නේ යටිහිත නිකන් දන්නවා වගේ ඇතුළත නම් මේකේ හොඳක් නෑ ඇතුළත තියෙන දුකම කියලා. ඒ නිසා අපේ හිත කලාතුරකින් තමයි ඇතුළත හිත යෙදෙන්නේ. අනිවාර්යෙන් බාහිරට දුවන්නේ. ඉතින් දැන් මේ ද්වේතානුපස්සනාවේදී සරුවචනාංශය සඳහන් කරනවා ඒ වෙනුවට මම කිව්වට ඇතුළට හැරලා බලන්නේ. යෝනිසමංස් කාට දාලා බලන්නේ කියලා. ඉතින් අපි රූප ගැන බලලා යම් ප්‍රමාණයක් පරිචයක් ඇති කරගෙන ආර රූප ආරම්භ වෙන හැටි දැක්කනම් ජීවෙන හැටි දැක ගන්න පුළුවන් කියන මේ කොඩි අතේ තියාගෙන වේදනාව පැත්තට යනකොට චිත්‍රය ඊට වැඩිය හරිම විසිතුරුයි හැබැයි ගැඹුරුයි ඒ වගේම තමයි රූප ගැන අවබෝධ කරනට වැඩිය වේදනා ගැන භාවනා කරනට තමන්ගේ ජීවිතයේට බලපෑම වැඩි. පුද්ගලයා වෙනස් කරන්න තියෙන නැත්තම් සම්බන්ධතාවය වෙන්න තියෙන ගතිය වැඩි. ඒ නිසා අපි කියන එක භාවනායේ දියුණුවක් කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාද ප්‍රසවාස දෙක හොඳට කීකරු කරගෙන එහිම নিমগ্ন වෙලා පිට බාහිර කරදර නැතුව තුනී වුණත් ඒ ගැන සැක කරන්නේ නැතුව හිටියොත් ඒක ලুকু සීරු මාරුකින් ගන්න ඕන එකක් පීති පටිසංවේදී කියලා යෝගාවචරයට මේ ප්‍රීති චෛතසිකය වැටෙහෙන්න පටන් ගන්නවා හැබැයි ඒට ඉස්සෙල්ලා සැක දුරු වෙන්න ඕන මං දැන් ඊගාට මොකද කරන්න කියන සැකේ තියෙන තාක්කල් කවදාකවත් ඒ ගෙවිච්ච රූප ධර්ම මතින් ප්‍රමෝදයක්වත් ප්‍රීතියක්වත් පහළ වෙන්නේ නැහැ දැන් මේ ගොරෝසු රූපය කියලා කියන්නේ ගොරෝසු දුකක් ගොරෝසු රූප කියලා කියන්නේ ගොරෝසු ආස්වාද ප්‍රසාරය. දැන් සියුම් උණයි කියලා කියන්නේ දුක යන්තම් ප්‍රමාණයට ටිකක් තඩමාරු වුණා සියුම් වුණා. මෙන්න මේක පිළිබඳව සැකයක් තියෙනවනම් ප්‍රීතිය සුඛයක් පහළ වෙන්නේ. සැක වෙන්න දෙන්නත් නරකයි, නිින්දට වැටෙන්න දෙන්නත් නරකයි, හයියෙන් ආශාස කළ ආය හුස්ම ගන්නත් නරකයි, ඇත්ත කියලා බලන්නත් නරකයි. අනේ මේ තුනී කරගත්ත, ගෙවම් කරගත්ත දුක්ඛ ස්වභාවයේ හිත හොඳට තහවුරු වෙත්වා. මේක තමයි මේ ලෞකික වශයෙන් අපිට හම්බෙච්ච ස්ථාවකාලික සැපක්. දුක නැති බවක්. මේක හොඳයි. මේක අදාහගත්තොත් පාර හරි කියලා සැකහැර දැනගත්තොත් ඔය ප්‍රීතිය පහළ වෙනවා. එතකොට මේ ඉස්ලාම් මතාවට යෝගාවචරය නිරාමිෂ ප්‍රීතියක් මෙතෙක්කල් රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස පහසෙන් ඇති කරගත්ත මේ ආමිෂ ප්‍රීතිය වෙනුවට දැන් මේ එකම අරමුණේ හිත තැම්පත් කරලා, දීවර ධර්මත් නැති කරලා අරමුණත් තුනී කරගෙන ඔන්න ප්‍රීතිය පහළ වෙනවා. එතකොට මේ පහළ වෙන ප්‍රීතිය පිළිබඳව රූප ධර්ම මතින් තමයි පහළ වෙන්නේ. නමුත් මේ ප්‍රීතිය පිළිබඳව යෝගාවචරය එක්කෝ මනාපය පහල කර ගන්නවා. සාමාන්‍යයෙන් ඒක සම්මතයක් වශයෙන් පෙන්නනවා. ඒක 100ට වැඩි වෙලාවක එහෙම තමයි සිද්ධ වෙන්නේ මේ ප්‍රීතිය පහළ වෙනවත් එක්කම ඒකට මනාප හිතක් පහළ වෙනවා. අපි ඒකට කියනවා රාගානුසයක් තියෙනවා කියලා. උපදින වෙලාවෙදීම ප්‍රීතිය පහළ වෙන්නේ ඒක පිළිබඳ ඇති ලෝභයත් එක්ක. මේ මේ ප්‍රීතිය හොඳයි. මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා රාගානුසයත් එක්කයි පහළ වෙන්නේ. නමුත් සරුවචන් වහන්සේ මෙතෙන්දි කියනවා මේ මතු කරගත්ත ප්‍රීතිය දිහත් අන්න අර ආස්වාසේ දිහා බලනවා වගේ Tamanට දැනෙන මට්ටමට ප්‍රීතිය එනකොට ඒකට මනාපයත් පහළ වෙලා ඉවරයි ප්‍රීතියත් Tamanගේ ඊය වහගෙන ගිහිල්ලා ඉවරයි පස්සනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉවරයි ඒ නිසා ප්‍රීතිය නැවත නැවත එන තරමට භාවනා කරලා කොහොමද මේ ප්‍රකට ප්‍රීතියක් ආවේ කොහෙන්දද කියලා බලන්නේ හරියට ආස්වාදේ කොහේදලා ආවද කියලා බලනවා. එතකොට පේනවා මේ ප්‍රීතියේ අවස්ථා පහක් තියෙනවා. කුද්ධිකා ප්‍රීති, කනිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති, පක්ඛන්දන ප්‍රීති, පරණා ප්‍රීති කියලා ඒ කුද්ධිකා ප්‍රීති, කනිකා ප්‍රීති කියන එක දැනෙන්නේ නැතුව හීන් නූලෙන් tire පිටිපස්සේ තියෙන. ඒවට කියනවා ප්‍රමෝද කියලා. ඒක තිරේ ඉස්සරහට එන වෙලාව ප්‍රකට නැත්නම් අපිට අත්දැකීමට ලක් වෙන වෙලාවට කියනවා ඔක්කාන්තික පීති පරණ පීති වශයෙන් උබ්බේග පීති පරණ පීති වශයෙන් ප්‍රකට අවස්ථා තුනක් තියෙනවා. ඉතින් එතෙන්ද එනකොට අපිට තේරෙන පටන් ගන්නවා චිත්තචෛසිකයේ දැන් පිනායන ගතියට ඇවිල්ලා. නමුත් හොඳට මේක කොහෙන්ද එන්නේ කියලා අර තරු පායන වෙලාවේ පායන්න ඉස්සලා ඉඳලා බලාගෙන තරු පායනකම් බලා ඉන්නවා වගේ. ආශ්වාසය දිහා බලලා ආශ්වාසය දැනෙනකොට දැනෙන මට්ටමට එනකොටත් එළඹ සිටිලා සාදර වෙලා කොහෙන්ද මේක එන්නේ කියලා බලා ඉන්න වගේ මේ ප්‍රීතිය නැවත නැවතත් නැවත නැවතත් ප්‍රීති කියන මේ ධානාංගය චෛතසිකයේ බලන් හිටියොත් පේනවා මේ දැනෙන මට්ටමට එන්නේ ඉස්සලා ඒකේ මේ කුද්ධිකාපීටි කණිකාපීටි කියලා අවස්ථා දෙකක් පහු කරගෙනයි මෙතෙන් දෙන්නේ ඒ කුද්ධිකාපීටි කියන එක වැටෙන්නේ අතන මෙතන ඇඟේ නලියන ගති වගේක් තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳටම දන්නවා නොයවසීකේ මට්ටමක නෙවෙයි තියෙන්නේ. මොකද හිතා ගන්න බැරි විදිහට එක එක පැතිවල ආනාපානෙ කරන්නේ දැන් ආනාපානෙ සංසිඳිලා නලියන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අර ආස්වාද ප්‍රසවාස කරන කෙනා නම් ඒ නාසයේ වට උඩුතොල වට ඒ ප්‍රදේශයේ ඔන්න විශේෂයෙන් නිකන් තඩිස්සි වෙලා වගේ විශ්මුණක් තියලා බැඳා වගේ එහෙම නැත්නම් මීයක් මී වැසි පොදියක් එලිලා වගේ ටික ටික ටික ටික ටික නලියන්න පටන් ගන්න. ඒක හොඳට දන්නවා මේක මේ ඇත්තටම කයේ ඇති වෙච්ච වේදනාවක්ද එහෙම නැත්නම් හිතේ ඇති වෙච්ච වේදනාවක්ද කියලා. සැකයි. නමුත් Taman දන්නවා ඒක ටික ටික ටික මතුවෙනවා. සමහරට ඒතියේදී අතේ මස් පිඩු නලියනවා. අර එහෙමේ පොඩි පොඩි පොඩි පොඩි නලියවිලි වගේක් එනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡා අවස්ථාවල සාකච්ඡා කරා. සමහරලාට ඇඟ දිගේ වතුර බින්දු යනවා වගේ, කුඩල්ලෝ යනවා වගේ, එහෙම නැත්නම් කූඹි දුවනවා වගේ, එහෙම නැත්නම් ස්නායුවක් විශේෂයෙන් ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න වගේ වැඩ කරන්න පටන් ගන්නවා. පදාසවල් රත් වෙන්න පටන් ගන්නවා. පදාසවල් සීතල වෙන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා ඒක ඇත්තම ප්‍රීතියකට බර වෙලා නැහැ. හැබැයි මේ ඇඟේ තැන් තැන් තමන් තනින් තන් තනිව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක කලබල වෙන්නේ නැතුව බලාන හිටියොත් කණික පීතියට යනවා. කුද්ධිකා පීටි කණික පීතියට ගියාම නිකන් මේ මේ දැන් වගේ වෙලාවක ආස බලාකුළු වල බරයි එක පාට අකුණු විදුලියක් කොටන නැති වෙලා යනවා. යෝගී අංග පාට නිකන් අංග ගැස්සෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් රෝමොත් ගමනේ වෙන්න පටන් ගන්නවා. මයිල් කෙලින් හිටිනා වගේ එන්න පටන් ගන්නවා පදාසවල හෝ හැබැයි ඒ වෙලාව වෙනකොට කණික පීඨයට යනකොට අර වගේ ශරීර කොටස් වශයෙන් මුළු ඇඟම සම්බන්ධ කරගෙන යන්නේ ඉතින් එතකොටත් යෝගාවචරයා තාම සැකයි මේක දුර්භාග්‍ය සම්පන්න ලක්ෂණයක්ද නැත්නම් සෞභාග්‍ය සම්පන්න ලක්ෂණයක්ද මංගල ලක්ෂණයක්ද දුමංගල ලක්ෂණයක්ද කියන්න බෑ හැබැයි හොඳ ඔය සැලකිලිම බලා හිටියොත් පේනවා මේ භාවනා කරනකොට විතරයි එන්නේ මේ මෙන්න මේකෙදිත් නොසැලී ඉදිරියට ගියොත් විතරක් ඒ ඔක්කාන්තික පීතිය කියන එකට ඒ කියන්නේ මේ ප්‍රීතිය කියන්නේ කාන්තාරක තියෙන ക്ഷേම භූමියක තියෙන වතුර වලක් නම් ඈතින්දලා ආපු අමුත්තා ඒ ගෝක් පීඩ වෙලා ආපු මිනිස්සයා අර වතුර වලට බැහැගෙන වතුර බීලා නාලා ඇඟ සීතල කරගන්නා වගේ අර ඉස්සන මේ මේ වයනකොට අර පොඩි පොඩි කම්පන චංචල වලට බය ගැතිය තිබුණා. නමුත් ඒ බැස ගන්න මට්ටමට යනකොට ඒක පිළිබඳ සැක හැරලා මේවට වෙන්න ඉඩ ඇරලා එහිම නිමක්න වෙන්න පටන් ගන්නවා. එතකොට උබ්බේක පීටි කියන කෙන්න පටන් ගන්නවා සෝඩා බෝතලයක් හැදුවා වගේ උද්වේග කරනවා මුළු ඇඟම උද්වේග කරනවා. එහෙම නැත්නම් හරියට මේ සම්බාහනයක් කරනවා වගේ. එහෙම නැත්නම් තෙල් ටිකක් ගාලා කවුරු හරි අතුල්වනවා වගේ හොඳට එන්න පටන් ගන්නවා. ඉතින් මේ தත්ත්වයක් පහු කරන ගියාට පස්සේ තමයි ඒ පරණාපීතිය කියන එක වෙන්නේ කිරියඩියක් උතුරලා යනවා වගේ. ඉතින් මුළු ඇඟ පුරාම අස්සක් මුල්ලක් නැර ඒකෙන් සුවේල්ට එලවනවා. එතකොට මේ යෝගාවචරය දන්නවා මේක පැහැදිලිවම කායනුපස්සනාව ඉක්මන් කරගෙන ඉවම් කරගෙන ඉක්මවාගෙන ඒ වේදනා පිළිබඳව සුබ පැත්තක් හොඳ පැත්තක් ප්‍රතිඵල පැත්තක් කියලා තේරෙනවා. නමුත් ඒ කුද්ධිකාපීති කණිකාපීති එනවට වැඩිය ඒ පරණාපීති ඔක්කාන්තික පීති උබ්බේක පීති එනකොට ඒ කෙරෙහි ආකර්ෂණ ශක්තියක් එනවා. ඇලි බැඳි ගන්න ගතියක් එනවා. කාන්දම් ගතියක් එනවා. අනේ හෙටත් මේක එනවනම්. එහෙම නැත්නම් මේක දිගට තියෙනවනම් ඒ යටින් එන ඒ වේදනාවත් එක්ක සමරල සමාන්තරව එහෙ නැත්නම් ඒකේ දැනුම් මට්ටමක් එන්නේ ඉස්සලා ඒක එන්නේ කුද්ධිකාපීච කනිකාපීච වල එන්නේ. ඒතකොට බයක් සකත් තියෙනවා. නමුත් ඒක හරි පැත්තට හැරිලා මේකත් එක්ක සරල සමාන්තරව යනකොට අන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් එතකොට ඒ යෝගාවචරයට මේ වේදනා කියන චෛතසිකයේ නරකක් ආදීනවයක් කවදාකවත් දැකබන දැන් සුද්ධ වටිනා දම්බ රත්තරන්ින් හදව එකක් වගේ තමයි පේන්නේ. ඒ නිසා මේ ඇති වෙන්නා වූ යටිහිතේ පහළ වෙන්නා වූ මේ අනුශේධ ධර්ම නිසා මේක ගෙවන්න දෙන්න නැතුව, ගෙවෙන්න දෙන්න නැතුව, නැති නොවෙන්න දෙන්න නැතුව දිගට පවතිවා කියන හැඟීමත් එක තමයි එන්නේ. නමුත් මේක පිළිබඳව හොඳට බලන විට මේ කියන භාවනාවෙන් ඇතිවෙන කලාතුරකින් ඇතිවෙන මේ හොඳ පස්සනක් වූ ප්‍රීතිය නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්මීය දෙයක් නෙවෙයි. ඒකට හේතු කාරණා සැලසෙනකොට ඒක එනවා. නමුත් Taman හේතු ගෙවුනට පස්සේ Taman ප්‍රාර්ථනා කරත් නැතත් ඒක ගෙවිලා ඒ ගෙවිලා යනකොට විශාල පශ්චාත්තාවයක් එනවා. විශාල පෙළන ගතියක් එනවා. විශාල තවන ගතියක් එන නිසා යම් ප්‍රමාණයක ප්‍රීතියක් ආවද ප්‍රීතිය විශාල නම් ඒ ප්‍රීතිය ගියාට පස්සේ ඒහා සමාන පෙළන ගතියක්, තවන ගතියක් එනවා. නමුත් මේ ප්‍රීතියක් ආශ කරන, මනාප කරන ප්‍රීතියක් තිබිලා ගිය නිසා ඒකෙන් ආපු ආධිනවයක් වශයෙන් අපිට පේන්නේ මොකද අපේ හිතේ තාම වැඩ කරන්නේ ඒ රාගානුසය නිසා. අපිට පේන්නේ මේ ප්‍රීතිය කඩපු එක තමයි මගේ හතුරා. මේක අනිවාර්යෙන් මගේ බූදලට ආපු දේ මට අයිති තිබුණ දේ කවුරු හරි එක්ක කැස්සා එක්ක දොරක් වැහුවා එහෙම නැත්නම් සද්දයක් ඇහුණා මොකක් හරි කියලා ඒ ප්‍රීතිය නැතිවීමට හේතු වෙච්ච බාහිර කාරණාවක් හොයලා මේ බාහිර කාරණාවට දොස් කියනවා අපි අසවලා අසවල් දේ අසවල් සංසිද්ධිය නොවුනනම් මට දිගට මේ ප්‍රීතිය ඉඳ තිබුණා කියලා ඒක නොකියවත් හිතින් හිතා ගන්න. මෙන්න මේ වගේ වෙලාවල් වල මේ ප්‍රීතියේ තියෙන ද්වේතාවය දැකගත්තේ නැත්නම් අපි මේ වගේ ਬਾගට තැම්පිච්ච ප්‍රකාශන කරනවා. ඒක දිගට වේවා කියන වැරදි මතේ හිටිනවා. මොකක්ද මේ ප්‍රීතිය පිළිබඳව द्वේතාවේ දැක ගන්නවයි කියලා කියන තව වේදනාවක් සම්බන්ධව द्वේතාවේ දැක ගන්නවයි කියලා කියන්නේ ඒක ඒ උඟක් වෙලාවට අපි මීට කලින් මුද්දර්ම දේශනාවල මතක් කරලා තිනවා ඒ ධම්මදින තෙරින්නාංශේ දෙන ඒ ප්‍රබුද්ධ උත්තරේ තමයි බොහොම ලස්සනට ඒක සඳහන් වෙලා තියෙන කිනකොට නම් ඒක තේරෙනවා විසාක උපාසකතුමා අහනවා මේ ආර්යයන් වහන්සේලා අතර මේ යන ගනුදෙනුවක් මේ යන්නේ සාකච්ඡාවක් යන්නේ. ඒ ප්‍රශ්නේ එතන වටිනාකම තියෙන්නේ උත්තරෙත් වටනවා කියනවා නෙවෙයි අවස්ථානුකූල උත්තරෙත් හරි වටිනාකමක් තියෙනවා. ප්‍රශ්නේ අහනවා ආර්යාවනි මේ ප්‍රීතියක තියෙන ප්‍රීති වින්දනයක තියෙන සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට බොහෝම ලස්සන පිසුද කියනවා විශාක සුඛ වේදනාවක් නම් එනකොට සැපයි යනකොට දුකයි නමුත් මේ අවස්ථාව රාගානුසයට යට වෙලයි තියෙන්නේ ආත්පස මනසේ තියෙන රාගානුසය නමුත් ප්‍රීතිය එනකොට සැපයි යනකොට දුකයි ඉතින් ඒක ඇත්තටම විසාක උපාසකතුමාට තේරෙනවා අපිට හිතා ගන්න අමාරුයි මේ ප්‍රීතියක තියෙන දුක මොකද්ද කියලා ප්‍රීතියක තියෙන දුක තමයි ප්‍රීතිය නැති වෙනකොට දුකක් ඉතුරු කරලා යන්නේ. <clears throat> අපි පහනක් ඉටිබන්ධම පත්තු කරොත් ඉටිබන්ධමේ මුලට ඉටිබන්ධම විශ්ින් අන්ධකාරයක් ඇති කරගන්න. අපිට කවදාකවත් ඒක පේන්නේ අපිට පේන්නේ ඉටිබන්ධමෙන් ආලෝකයක් ඇති කරනවා කියලා. ඇත්ත තමයි ආලෝකයක් ඇති කරන නමුත් ඉටිබන්ධම තමන්ගේ මුලට අන්ධකාරයක් ඇති කරගන්න. පහනක් පත්තු කරලා බලන්න මේ පහන අනිවාර්යයෙන්ම තමන්ගේ මුලට ආලෝකයක් අන්ධකාරයක් විහිදුව ගන්න. ඒක අපිට පේන්නේ. ඉතින් බුදුහාමරට ඔක්ක කරනගෙන ඕකත් බලපන් කියලා. ඔය ඔය ඊටිවන්ද පත්තු කර නැත්නම් ඔතන ලපයක් එන්නේ කළු ලපයක් එන්නේ ඊටිවන්දම නිසයි ආවේ නමුත් අපි කවදාකවත් ඊටිවන්ද විසින් තමන්ගේ පාවුදු බුලට පාමුලට ඇති කරන හෙවණැල්ල පෙන්වෙ නැත්නම් පේන්නේ. ඒ වගේ තමයි ප්‍රීතියක් එන්නෙම ඒක යනකොට දුකක් තියෙනවා කියන සනාතන ධර්මයක් එක්ක. නමුත් අපේ හිත අර රාගානුසයට යට වෙච්ච නිසා බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් පෙන්වුවේ නැත්තම් නැත්තම් දහස්වර මේක සාතික් කෙරුවේ නැත්තම් අපි හිතන්නේ ප්‍රීතිය නැති උනේ බාහිර කෙනෙක්ගේ වැරද්දක් නිසායි කියලා. එහෙමනම් අපි හැමදාම ප්‍රීතියට කැමති වෙනවා ඒහා සමාන ද්වේෂයක් ඇති කරනවා ප්‍රීතිය නැති කරපු මනුෂයා කෙරේ. නැත්තම් සංසිද්ධිය කෙරේ. ඉතින් මෙතන ද්වේතාවයක් පහළ නමුත් අපි ප්‍රීතිය ඇති වෙන කුද්ධිකා පීති කනිකා පීති උබ්බේක පීති පක්ඛන්දන පීති, උබ්බේගා පීති, පරණා පීති ක්‍රමයට ගියොත් තේරෙනවා මේ ප්‍රීතියේ ඉස්සල්ලා තිබුණ නොතේරෙන යටතලට තිබිලා ඒක තමයි මතුනේ මතුවෙනවත් එක්කම ඇත්තට හිතට දැනෙන්නේ කොහොමද? එතන ඉඳලාම කාමරාග අනුශේන නිසා. ඉස්සල්ලා කාමරාගේ තියෙන්නේ නැති ප්‍රීති වර්ගයක් තියෙනවා. ඒකත් එක්ක ප්‍රශ්නයක් නැහැ. කාමරාග අනුශයත් එක්ක ප්‍රීතියත් එක්ක ආපු ගමන් ඒකත් එක්ක බැඳීමක් ඇති වෙන නිසා ප්‍රීතිය සුද්ධ වශයෙන් ඒකාන්ත සුබ දෙයක් ඒක නැති වුණේ බාහිර හේතුවක් නිසා කියලා අපි බාහිරත් එක්ක වෛර කරන්නේ මේ ප්‍රීතිය ඇති හැටියෙන් ඇති වෙන පැත්ත දැක්කේ නැත්තම්. දැක්කා නම් මේක උච්ච වෙලා මේක නැති වෙලා යන්න එපාය. නැති වෙලා යන එක සංස්කාර ධර්ම වල සනාතන ලක්ෂණය. උපාද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤාය. යමක් ඇති වෙනවා නම් ඒක නැති වෙනවා. ඒ දෙක අතරමැද පෙරලියක් සිද්ධ වෙනවා. මේ දෙකෙන් බුදුහාමුදුර අපට මේ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් පෙන්වන්නේ කවදාකවත් නැතිවීම දකින්නෙත් නෑ දැක්කට හරියට බලන්නෙත් නෑ ඒක බලන්න නම් ඇතිවීම පැත්තට හිත යොදවන්න ඒකටයි භාවනාව කියලා කියන්නේ. ඊය ධම්මා හේතුපබ යමක් හේතුකින් හටගත්තා නම් හේතුව දිහා විතරක් බලන්න. බලනකොට යමක් කියන එකත් පේනවා. ඒකට හේතුවක් පේනවා. නමුත් එතකොට අනිවාර්යයෙන්ම ඒක නැති වෙලා යන පැත්තට හිත යන එක භාවනා හම්බෙන ප්‍රතිඵලයක්. ඒ නිසා ප්‍රීති චෛතසිකයක සදාකාලික සනාතන අත්‍යන්ත වූ හොඳ පැත්තක් නෙමෙයි තියෙන්නේ ප්‍රීතිය කොච්චර ප්‍රකටද ඒ හා සමාන දුකක් ඒකේ තියෙනවා. නමුත් ඒක මේ භාවනාවකින් බැලුවේ නැත්නම් බුදුබණකින් ඇහුවේ නැත්නම් අපිට ඒක පේන්නේ මේ හා සමානම අපි මේ ටික තේරුම් ගත්තයි කියලා හිතාගත්තොත් දුක් වේදනාවක ඇති සැප දුක මොකද්ද කියලා අර පරණ විසාකෝපාසකතුමා ඒ ධම්මදින තිරිනාසිකන් ආපුවම ධම්මදින තිරිනාසික කියනවා උපාසකය දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි නමුත් පසුබිම වාතාවරණයේ හිතේ තියෙන පටිඝානුසය. මේක නොවේවා කියන අදහස. ඒක නිසා අපි දුක් වේදනාවක් එනකොට මූණ පුලුටු කරගෙන ඇඹුල් කරගෙන අපි පුළුවන් තරම් ඒක නොදකින් නොපතන් නොදෝමකින් කියන පැත්තෙන් තමයි බලන්නේ. ඒක නිසා ඒක ගියත් දුක් වේදනාව ගිහිලා සැප වේදනාවක් ආවත් අර හිතේ පැංගිරි ගතිය නිසා නොදකින් නොපතන් ගතිය නිසා අපිට මේ දුක් වේදනා ගියතන ඇති වෙන සැප බලා ගන්න තරම් හිතේ විවේකයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. දුක් වේදනාවක් දිහා මධ්‍යස්ථ හිතකින් බලන්න අපිට හිත දෙන්නෙත් නැහැ. අපිට පේනම දුක් වේදනාව කවුරු හරි ඇති කරපු බාහිර හේතුවක් එහෙම නැත්නම් මම නම් බොහොම සුද්ධවන්තයි මට මේ දුක් එන්න වටිනේ ඇයි හත් දෙයියනේ මට මේ දුක එන්නේ කියන එක තමයි අපිට තියෙන සාපේ මම මෙච්චර දන් දෙනවා මම මෙච්චර පින් කරනවා මම මෙච්චර කටයුතු කරනවා ඇයි මට මේ දුක එන්නේ කියලා අර මෙහෙට දෙන දාන දාන දෙන දායකෙක් හිටියා. සද්ධාවන්තයි නෝනාගේ උපනාර තමයි දාන දෙන්නේ. ඉතින් මේ මහත්තයා දීවැඩිය හැදලා කකුල කපන්න වෙලා. එයා සාප කරනවා මේ හාමුදුරුවෝ මට කියලා දෙන්න ඕලු මෙච්චර දන් දෙන මට කකුල කපන්න ඕනේ ඇයි කියලා. ඉතින් ඒකට උත්තර දෙන්නේ නැහැ කියලා එයා නැගිටලා බැනලා තිනවා හාමුදුරන්ට බණ කියන හාමුදුරන්ට බැනලා තිනවා මේ මෙච්චර මං දන් දෙනවා නම් ඇයි මගේ කකුල කපන්න ඕනේ කියලා. දිවෙඩියා වෙන්න බෑ. ඒ මොකද දුකක් අපිට එනවා අපිට එන්න ඕන සැප විතරයි කියලා. ඒ අපි මම විශ්වවිද්‍යාල යන කාලේ ඒ දවස්වල මාෂල් ටිටෝගේ කකුල කපන්න සිද්ධ වුණා චෙකොස්ලෝකියාවේ. ඒකට පෝස්ට් එකක් ගහලා තිබුණා පෙර දිනේ පාලම උඩ මාෂල් ටිටෝගේ කැපූ කකුල වහාම ලබා දියව කියලා. ජීවිපිකාරෝ. එයා කොමියුනිස්ට් කාර්යය කොමියුනිස්ට් කාර්යයේ කකුල කැපුවේ අධිරාජ්‍යවාදීන් විසින් කැපූ කකුල වහම ලබා දියා කියලා හරියට අර පරණ ගානට පෙට්‍රල් දීපල්ලා කියන වගේ කතාවලද. ඕකම තමයි අපිටත් වෙන්නේ. අපිත් මේ සටන් කරන්නේ අපි වගේ මේ දන් දෙන සිල් ලකින කට්ටියට එහෙම දුක් වෙන්න බෑ. ඒ දුක ගිය දුන්නා නම් අපිට ඒ නැති වෙච්ච සැපදියක්. මේ වගේ බලනකොට කවදාකවත් අපිට දුකේ මුල මැදාග තියා දුකට භාවනාන් ලෝකෙ මුණ දෙන්නවත් බෑ. ඒ මොකද හේතුව සනාතන වෛරයක් තියෙන අපේ කරා පැමිණෙන දුකට. නමුත් පුදුමාකාර වැඩේ කියන්නේ සරුවචනාංශයේ සියලු ආර්ය සත්‍යයන් ඉස්සරහින්ම තියලා තියෙන දුක්ඛ සත්‍යය. මේකම කාල කන්නේ පෙනුමක්. බුද්ධ ශාසනය ඉස්සර වෙලාම දකින්න තියෙන දුක්ඛ සත්‍යය. ඉතින් ඒක නිසා සෑහෙන කෙනෙක් එන්නේ නැහැ ශාසනයට. මොකද දකින්නම තියෙන ඉස්සරහම දුක්ඛ සත්‍යයනේ. විශේෂයෙන්ම තරුණ කොටස් එන්නේ. 40 පෙන්නට පස්සේ නම් ඉතින් නවදොරෙන් කාර්වල වැగిරෙන්න පටන් ගත්තට පස්සේ මේක පිළි නොගෙන බැරි වෙනකොට ඔන්න පන්සල් යනවා. තේරුම් ගන්න බුදුහාමර වැරදිලා කියප එකක් නෙවෙයි. ඒ 30 දශකෙදී 20 දශකෙදී මේව නැති වුණාට 40 දශක වෙනකොටත් එන්නේ නැති ඇත්තෝ ඉන්නවා. එන්න වෙනවා. ඒ නිසා කියලා තියෙනවා මේ අනිකුත් ආගම් වලට මිනිස්සු යන්නේ ඒ වගේ මේ දුක වහලා වෙන මොකද්දෝ ආලවට්ටමක් තමයි පෙන්වන්න හදාන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් ඒ වෙනි ස්ථාන වලට යනවා తాවකාලික සපක් වෙනවා. බුදුරජාන් වහන්සේ ළඟට එනවනම් දුක්ඛ සත්‍ය බාර ගන්න කට්ටිය විතරයි එන්න තියෙන්නේ. එහෙම නැත්තම් ඒ කියන්නේ දුක්ඛ සත්‍ය බාර ගන්න කැමති නම් ඉතින් යත්තන්න වෙන ආගමක් හොයාගන්න වෙනවා. මේක නිසා ওই අවුරුදු 1000ක් විතර පැමිණි ලංකාවේ තිබුණ ඊ타මත්ම බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේදී මේ දුක්ඛ සත්‍ය තමයි ඉස්සලා අවබෝධ කරගන්න තියෙන්නේ අපි මේ සැප සොයාගෙන ගියාට කියන මේ විපස්සනාමය භාවනාමය බුද්ධ ආගමේ ප්‍රතිබිම්බය විදේශාක්‍රමික නිසාත් নানা ප්‍රකාර හේතු නිසාත් ධර්මයේ බුද්ධ ආගමෙන් අයින් කළා ආගම ඉස්සරහින් තියාගෙන දුක පිළිබඳ භාවනාව අමතක කරලා බුද්ධ ආගමේ নানা ප්‍රකාර අනිකුත් ආගම් වල තියෙන චාරිත්‍ර ක්‍රම රාශියක් ඉදිරිපත් කළා මේ නලවන පිනවන වැඩ වගේක් පටන් ගත්තා. දැන් එච්චරයි තියෙන්නේ. මේ දුකට මුහුණ දෙන ගතිය මතක නැතිලා. ඒක කියන්න ගියාම කියනවා ඌව බරපතල දේවල් ඔය සාමාන්‍ය තරුණ කට්ටියට කියන්න එපා බටහිර කට්ටියට කියන්න එපා ඒගොල්ලන්ට මේ බබා නලවන ගාතාවල් ටිකක් කියන්නේ කියලා. නැලවිලිම තමයි දැන්නත් තියෙන්නේ. ඇත්ත වශයෙන් කතා කරලා මේ ගමන තියෙන 100%ක්ම දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කිව්වොත් එහෙම කියනවා දැම්ම බෑ ඒකට අපි මෛත්‍රී බුදුහාමුදුරේ එනකට කරන්නම් මේ ආත්මෙදී ওই බුද්ධ ආගමේ හරි කමක් නැති වෙන නැලවිලි කවියක් කියලා බුදියා ගන්න තියෙනවා හොඳයි මේ නිසා ස්වාමින් වහන්සේලාත් ඉල්දුමානුව සැපයුම කරන්න බණ જાතියක් හදාගෙන ඉන්නවා නමුත් භාවනා කරන්න ගියාට පස්සේ අපිට මේ තිත්ත බේත බොණ්ඩ වෙනවා නැත්තම් මේ අපේ තියෙන ජීවිතය කෙරෙහි ඇති ආකල්පය අර කායනුපස්සනාව තුළින් ඇති කරගත්ත සතිය සමාධිය තුළින් සැප වේදනාවක අවස්ථා නුකූලව එක මෝරගෙන එනවා වගේ දුක් වේදනාවකුත් කවදාකවත් අහසෙන් එනව නෙවෙයි ඒක ඊ타මත්ම තුනීවට මතුවෙලා යම් පමණට ඉද්දෙන ගතියට ආවට පස්සේ රුප්පණ ගතියට ආවට පස්සේ කුප්පණ ගතියට ආවට පස්සේ තමයි අපිට ඒක වැටහෙන්නේ වැටෙනවත් එක්කම ස්වභාවයේ දැක ගන්න බැරි වෙන්නේ ඒකත් එක්ක ද්වේෂයක් ඇති වෙන නිසා. කොච්චරක් අපි මේකෙදී අවස්ථාව පන්න ගන්නවද කියනවනම් දුක් වේදනාව ඇවිල්ලා ඒක ඉවර වෙලා ඊගාවට එන සැප දුක ගෙවුනට පස්සේ ඇති වෙන ඒක පිට වෙලා ගියාට පස්සේ ඇති වෙන සැපවත් දැක ගන්න බෑ හිත තියෙන්නේ ඇඹුල් වෙලා හිත තියෙන්නේ පටිඝානුසයට යට වෙලා ඒ නිසා මේ දුක නෙවෙයි ඇත්ත වශයෙන් අපිට දුක දෙන්නේ ඒ යට තියෙන අනුසය ධර්ම නිසා දුක ඉවර වුණාට පස්සේ ඇති වෙන සැපවත් ඒ ආකාරයෙන් බලා ගන්න බැරි වෙන විදිහට අපිට මුවා වෙන්න පටන් ගන්නවා. එතකොට කැඩෙන දීගේ හේවණල්ලත් අදයි වගේ ඕනෙම නැහැ. ওই පැත්ත නම් මට ඕනෙම නැහැ කියලා කවදාකවත් දුක්ඛ ආර්ය සත්‍යක් විදියට නැත්තම් සරුවචනාංශය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සූත්‍රයේ දේශනා කරන විදිහට ඉදන් දුක්ඛන්ති භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා නැවත නැවතත් කියන්නේ මේ දුකෙහි මම පෙර නොඇසු නොවිරු විදිහට මට අවබෝධයක් ඇති වුණා මට ඇහක් පහළ වුණා මට ඥානයක් පහළ වුණා මට විද්‍යාවක් පහළ වුණා මට ආලෝකයක් පහළුණා කියලා කියන්නේ මේ හැම දුකකම එනකොට තියෙන මේ වද දෙන ගතිය වහා සමාන වේගයකින් ඒක යනකොට සැපක් තියෙනවා. මේ නිසා අපි හාත්පසින්ම දුක බැහැර කරන වෙනුවට දුකේ ඇතිවීම පැත්ත බලන ඉන්නවනම් කවදා හෝ ඒ වද දෙන දුක ගෙවන් කෙරුවට පස්සෙත් අත නෑර දිගට බැලුවොත් අපි වෙනුවෙන් එන්න තියෙන සැප කොටසක් තියෙනවා. ඒකට අයිතිවාසිකම ලැබෙනවා. නොලැබුණොත් අපි ඊගාට එන සැපක් වෙනුවෙන් අර පැමිණිලා තියෙන සැප ඊගාට ඉඳ තියෙන සැපක අපේක්ෂාව වෙනුවෙන් අරක දැක් ගන්න බැරි වෙනවා. ඒ නිසා සැපටත් දුකටත් දෙකේදීම සතිය ඉදිරිපත් කරන බලන්න ගත්තොත් අපි කියන්නේ පුංචි සැපක් පුංචි දුකක් කියලා හිතමු. නිකන් මధుරෙක් කනවා. එහෙම නැත්නම් පුංචි සද්දයක් ඇහිලා කේන්ති යනවා. ඒ වගේ දෙයක් වෙන බලන්න හිටියොත් ඒ මධ්‍යස්ථව බලාගෙන ඉන්න කෙනාට සැපේදිත් දුක සැප දෙකම තියෙනවා දුකේදීත් දුක සැප දෙකම තියෙනවා නමුත් මේ දෙක දෙකක් වශයෙන් පේන්නේ සැප වේදනාවේදී ඒ රාගානුසය තමයි හිත වර්ණවත් කරන්නේ මායා කරන්නේ දුකේදී පටිඝානුසය වර්ණ කරනවා ඒ නිසා අපි මේ දෙක දෙකට දාගෙන ඒ දෙකට ආකල්ප දෙකක් දැක්කට විශාකතුමාගේ ප්‍රශ්නෙටම ධම්මදින තෙරින්නාංශ මතක් කරන්නේ සැප වේදනාවෙත් එනකොට සැප යනකොට දුක කියලා දෙකක් තියෙනවා. දුක් වේදනා විදිහට එනකොට සැප දුකයි යනකොට සැපයි කියලා දෙකක් තියෙනවා. දෙකේම එකතුව ගත්තොත් සමානයි. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙකුට ඇර නැත්නම් මේ පොට බේරගෙන මේ අනුව බලන කෙනෙකුට ඇර කවදාකවත් මේක හිතලා එහෙම නැත්නම් පරිේශනයක් කරලා හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉන්සා සරුවත් chance සඳහන් කරනවා ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනස්කාරෝ. මහන්නේ මේක වැඩ කරගෙන යනකොට අපිට මේ මේ ද්වේතානුපස්සන සම්මා ද්වේතානුපස්සන ඥානය කියන මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නම් ආසන්න කාරණා දෙකක් මගේ ඥාණයට වැටෙනවා එකක් තමයි පරතෝഘോഷේ කවුරු හරි හොඳට කියලා දෙනකොට අහගන්න ස්වයම්බුව කවදාකවත් වෙන්නේ දෙක යෝනිසෝ මනසිකාරෝ මේ කියන දේ නුවණින් වටහා ගන්න. ඔව්ව වෙන්න පුළුවන්ද ඔව්ව කරෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන ගත්තොත් ප්‍රතික්ෂේපම තමයි. ඒක නිසා සරුවච්චන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව ඉගැන්වීම තියෙන දේශනා ස්වරූපයෙන් අහන අපට කියන්නේ ශ්‍රාවකයෝ කියලා. අපි කරන්නේ පරතෝഘോഷයට සද්ධාවෙන් අහුම්කම් දෙන්න. තේරෙන්නේ නැහැ. කෙරේ නැකෙන ගැඹුරුයි මේක. නමුත් නැවත නැවත නැවත නැවත අහනකොට අහනකොට ටික ටික ටික ටික සාරුවත් chance සද්ධාව නිසා හෝ යෝනිසමස්කාර නිසා හෝ ප්‍රඥාව නිසා හෝ වැටෙනකොට කරබැලීමේ ආශාව දෙගුණ තෙගුණ වෙනවා. කායනුපස්සනාවට වැඩි ආශාවක් එනවා. කායනුපස්සනාව ඇති කරන මං කවදද වේදනාවක් එනකොට වේදනාවේ මුලමඳාක බලන්නේ කියලා. බැලුවොත් වෙන්නේ මොකද්ද? සැප වේදනාවක මුල සැපටන් සැප දක්වාම බලන්නේ හිටියොත් ඒකත් ගෙවෙන දෙයක්, වැය වෙන දෙයක්, ක්ෂය වෙන දෙයක් ඒක ඉතුරු කරලා යන්නේ දුකක්. ඒ විදිහටම දුක් වේදනාවක මුල මැද දෙක දැක්කොත් ඒකත් ගෙවෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා, Nirodheටපත් වෙනවා. එතන තියෙන සැපක්. එතකොට අපිට මෙතෙක්කල් සංසාරේ අපි ළඟට ආපු මේ සැප වේදනාවක් දුකේ පිටුපස්ස පැත්ත ඉස්සල්ලාම වතාවට විරුද්ධ වෙන. එතකොට සැප දුක දෙකටම සමාන හිත ඇති කරන්න හෝ එන්නතන් දුකට නොසැලෙන හිතක්. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන හිතකට මූලික සුදුසුකම් මූලික පෙරහුරුව සකස් කිරීම වෙන්න පටන් අරගන්නවා. මේකට වැඩිය භයානකයි භයානකර කියනට වැඩිය කියන තියෙන සංකීර්ණයි මේ තුන්වෙනි අවස්ථාව. මොකද්ද? අදුක්කම සුඛ වේදනාව. මේකට කියනවා නොදුක් නොසුව වේදනාව කියලා. ඒක සැප කියන්නත් බෑ, දුක කියන්නත් බෑ. සාමාන්‍ය වේදනාවක්. ඉතින් විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ අදුක්කම සුඛ වේදනාවේදී සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට ධම්මදින තෙරණාංශ කියනවා අදුක්කම සුඛ තියෙන වෙලාවේදී අදුක්කම සුඛ වේදනා තියෙන කියලා දන්නවනම් උපාසකේක සැපක් ඒක දන්නේ නැත්නම් දුකක් කියලා. මේ වෙලාවේදී අවිජ්ජානුසේ තමයි හිත මායා කරන්නේ කියලා. ඉතින් මේ අදුක්කම සුඛ වේදනාව කියන එක ලෝකේ විවහාර වෙන එකක් නෙවෙයි. නමුත් අපිට ප්‍රයෝගයෙන් මේක අවබෝධ කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආස්වාසය ආනාපාන කරන වෙලාවේදී ආස්වාසය දැක ගන්න උත්සාහයක් ගන්න. ඉතින් සම්ම කිසි වෙලාවක නාස්පුඩු පුරවාගෙන හොඳට හුස්ම ගන්නකොට වැටහෙයි. ටිකක්. ඊට පස්සේ ප්‍රශ්වාසයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට හයියෙන් හුස්ම ගන්න වෙලාවක කාටත් වගේ වැටෙන. හොඳට සියුම් වෙනකොට නම් ඇත්තට ඊට වැඩි ටිකක් දුර දිග වැටෙනවා. කෙසේ නමුත් ඒ ආශ්වාසයක් වැටහිලා ප්‍රශ්වාසයක් වැටෙන දෙක අතරමැද තියෙන නොවැටෙන කෑල්ල. අතරක්. මේකෙදී කිසිම වින්දනයක් නැහැ. හැබැයි මැරිලත් නැහැ. සිහි නැති වෙලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. ඉතින් අපි හොඳට මහා අගාධයකට ටෝච් එකක් ගහලා බලනවා වගේ මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර මැදදී මෙරිලා උපදිනවද මොකද මේ වේදනාස්කන්ධයට වෙන්නේ කියලා බැලුවොත් ඒක අමතක කිරීම සංසාරගත පුරුද්දක් බව තේරෙනවා අපට. ඒක නොදක හිටිය කියලා කිසි පාඩුවක් නැහැ. ආස්වාසෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාසයට මේක ගෙත්තම වැටිගෙන යනවා. නමුත් ආශාස ප්‍රසවාස දෙක අතරමැද ප්‍රදේශයට හිත යන්නෙත් නැහැ ගියත් ඒක කලකොලයි. කලකොල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මුදවට බලانے හිටියොත් යෝගාවචරේකට තේරෙනවා ඒ අතරමැද අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා. මේක මේට වැඩිය ප්‍රකටව ප්‍රසිද්ධ වැටහෙනවා ආස්වාද ප්‍රස්වාසයේ විතරක්ම බලලා නීවරණ නැතුව ඒකම බලනකොට එnde ende ende ende ende ආස්වාද ප්‍රස්වාස ගෙවන් වෙන්න වෙන්න වෙන්න මේ නොදැනෙන නොඇඟෙන්න නොවිඳිය හැකි තැනකට හිත යනවා. කියා ගන්න බැරි තැනකට. ඉතින් මේකට අපි හිතමු මේක තමයි අදුක්කම සුඛ වේදනාව කියලා, නොදුක් නොසුව වේදනාව කියලා. මේක තියෙන්නේ දැන් මේකයි කියලා දැනගෙන කරබන ඉන්න පුළුවන් ඒක සැපක්. දැන් මේ මොකද උනේ හරි කලබලයක් උනේ කෝ ආස්වාස ප්‍රසවාසය කියලා නින්දට වැටුණා හෝ සැක කරලා හෝ හයියෙන් හුස්ම ගන්න යනවායි කියලා කියන්නේ අර ඇතිවෙච්ච අදුක්කම සුඛ වේදනාව දැනගන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ එතකොට ඒක දුකක් එතකොට ඒක සැකක් එතකොට ඒක බයක් එතකොට ඒක අසරණ ගතියක් එතකොට ඒක ඒකාකාරීකමක් එතකොට ඒක නීරස ගතියක් රහෙන් තල්ලු වුණා වගේ බය වෙන ගතියක් ඉතින් මෙන්න මේකට තේරුම් ගත්තොත් මේ දුක් සැප දුක් කියන නැත්නම් වින්දන කියනකොට සැප හරහා යම් ප්‍රමාණයක් අපි ලුණු ගෙඩික පොත් ආරිනා වගේ අවිද්‍යාව ටිකක් කරලා දාගන්න. දුක හරහත් යම් ප්‍රමාණයක් කරන සෑහෙන මදයක් අතහැරෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳ අවබෝධිය. ඒක නිසා මේ මජ්ජේ සූත්‍රයේ සරුවචනංශය සඳහන් කරනවා උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝයිමං මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චකා කිය. මහමතර ප්‍රශ්නයක් බුදුහන්සේ දේශනා කරනවා මහනි මේ අන්ත දෙක තප වේදනාව දුක් වේදනාව කියන අන්ත දෙක දැනගෙන මැද වටහා ගන්න. මේ අන්ත දෙක නම් මැද තියෙන එක වටහාගෙන ඒත් නොඇලි නොගැටි ගත කරන්න පුළුවන් නම් ඒ පුරුෂයාට ඒ යෝගාවචරම මහා පුරුෂයයි කියලා කියනවා. ඉතින් මේ ගැන විස්තර කරනකොට සාකච්ඡාට පත්‍ර කරගත්ත සරුවචනසේ වැඩ ඉන්න කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා එක නමක් කියනවා මෙතන මේ කියන අන්ත දෙක තමයි සැප වේදනාව සහ දුක් වේදනාව මැද තමයි අදුක්කම සුඛ වේදනාව කියලා. මෙන්න මේ විදිහට ආස්වාස් ප්‍රසවාස ගෙවම් කරලා කරලා කරලා දැනෙන ඇඟෙන්න විඳින தත්වයන් සම්පූර්ණ ගෙවම් කරලා නොදැනෙන්න නොඇඟෙන්න නොවිඳිය හැකි தත්ත්වයටපත් වුණාට පස්සේ මේ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අන්ත දෙක අතහැරලා මැදට ආවා. මම මේකේ මේක අඳුනගෙන ඒක පුළුවන් තරම් තහවුරු කරගන්න. පුළුවන් තරම් මේක මගේ හැබෑ නිවහනක් බාටපත් කරගන්න. මේක මම වැඩි දියුණු කරගන්න. දියුණු පවුණු කරගන්න ඕනේ කියලා කියොත් ඒ යෝගාවචරයා මේ අන්ත දෙක අතල්ලා මධ්‍යම ප්‍රතිපදාව අඳුනාගත්ත කෙනෙක් බාටපත් වෙනවා. එතකොට විශාල ලාභයක් හම්බ වෙනවා. ඒ මොකද අපි දවස පුරාම ගත්තොත් භවනා කළත් නොකළත් සැපට දුකට අහුවෙන චිත්තක්ෂණ තියෙන 10ක් 15ක් විතරයි 90ක් විතර අපේ හිතේ තියෙන අදුක්කම සුඛේ. නමුත් අපි ඒක දන්නෙත් නෑ අඳුනගනත්. යම් දවසක භාවනාදී අපි හඳුනාගත්තොත් අපි හුඟක් වෙලාවට කැම ටිකක් කාලා ඇඟ විවේක වෙලාවේ ඉන්න වෙලාවේදී හිත තියෙන තද බල සැපේක හෝ දුකක නෙවෙයි හොඳට තැම්පත් වෙච්ච මැද තත්ත්වයක. මේක භාවනා නොකරන කෙනාට පෙන්නේ පාළුවක් වගේ. තනි වුණා වගේ. නීරසයි වගේ. ඉතින් ඒ පුද්ගලයාට පේනවා මේක කිසි වටිනාකමක් නැහැ. ඒ නිසා මේලා රේඩියෝ එක ඇහුවොත් මොකද වෙන්නේ? පත්‍රය බැලුවොත් මොකද වෙන්නේ? ටෙලිවිෂන් එක බැලුවොත් මොකද වෙන්නේ? අල්ලපු ගෙදරත් එක්ක කතා කරොත් මොකද වෙන්නේ කියලා අර ඇති වෙච්ච විවේකයේ කවදාකවත් වටිනා දෙයක් මධ්‍යම ප්‍රතිපදාවක් මේක මම පෙර කළ පිනකට පහළ වෙච්ච එකක් බව දන්නේ නැතුව මේක ආලවට්ටම් කරන්න කියලා උපමට්ටම් කරන්න කියලා මොකක් හරි එක්කෝ බොරුවකට එක්කෝ කේලමකට එක්කෝ හිස් වචන එක්කෝ පරිස වචනයකට පටලවා ගන්න. වචනයෙන්ම නෙවෙයි ක්‍රියාවෙන්නුත් වෙනවා හිතෙමුත් වෙනවා. ඒ මොකද හේතුව අර විවේක වීමේ උපදි විවේක කාය විවේක චිත්ත විවේක කියන එක දන්නේ නැතුව විවේකය දියාරු දෙයක් විදියට එහෙම නැත්නම් පාළු දෙයක් විදියට කම්මැලි දෙයක් විදියට හඳුනා ගන්නෙම අවිජ්ජානුසේ නිසා. ඒ නිසා භාවනාවේ දියුණු වෙන්න වෙන්න වෙන්න යෝගාවචරය කරන්නේ දෙන්න තියෙන ඕන සපක් දීලා ගාණක් ගෙවලා මෙන්න මේ විවේක වෙන්න උත්සාහ කරනවා. ඒක කාමභෝගියාට විශාල දඬුවමක්. කාමභෝගී පුද්ගලයාට විවේක වෙනවයි කියලා එක පෙන්වන්න බෑ. හරි බයයි. ඒ නිසා කියනවා ඊටාත්ම ඡණ්ඩපරත හොරේ නැත්නම් මිනිමරුවේ කව්වෙච්චාම කූට රජ්ජුරෝ තීන්දුව කරනවා මරණ දඬුව. තීන්දුව කළා කරුල කාමරේ දාන. අර දවස් හත ඇතුළත යනකොට මිනිහා මරණ දෙයක් නැහැ මැරිලා. ඌ කරපු අපරාධයි ඔක්කොම දිහා බලනකොට බලන්න දෙයක්වත් නැත්තම් අහන්න දෙයක්වත් නැත්තම් සැයි දහස්වර මැරිලා කන්නත් බෑ බොණ්ඩත් බෑ මොන සපක්වත් නැහැ දුකකටපත් වෙනවා නමුත් මේ යෝගාවචරයට දුන්නොත් එimhe කරුල කාමරයක් විවිධ තැනක් තියලා අනේ කොච්චර දෝ වටනවා gedara කට්ටියේ කරදරයක් නැහැ මට භාවනා කරගන්න පුළුවන් කියලා අරකේ භාවනා කරනවා එමකද මේ මිනිස්යා ඉහන්නේ නිතරම විවේකේ මෙන්න මේ වෙනස ඇති වෙන්නේ මේ අදුක්කම සුඛය කියන එක අඳුනගත්ත දවසේ. එතකන් අපි කරන්නේ මේ ඇතුළත පංචස්කන්ධේ දුක නිසා දුක නැති කෙරෙන බාහිර සැප හොයන එක තමයි. ඕක තමයි අපි අත්තල මුත්තල කෙරුවෙත් ඕකයි, අම්මල තාත්තල කෙරුවෙත් ඒකයි, අපි කරන්නේත් ඒකයි, මුස්ලිම් මනුස්සයා කරන්නේත් ඒකයි, කතෝලික මනුස්සයා කරන්නේත් ඒකයි, කොයි ආගම කරන එකනත් කරන්නේ ඕකයි. ඕකනම් අපි කරන්නේ අපේ බුද්ධ ආගම කියලා විශේෂයක් නැහැ. දහගම තියෙනවා නම් මතක තියාගන්න ඕන අපි මේ බාහිරේ හොයන්නේම මොකද මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එක හිත යටින් දන්න හින්දා. මේ පංච උපාදානස්කන්ධේ නම් දුක මිස සැපක් නැති නිසා අපි සැප දුක දෙකටම දුක නැති කිරීමට සහ සැප ලැබීමට බාහිරේ හොයනවා. හොයන්න හොයන්න වෙන්නේ මොකද්ද වර්තමාන මොහොත පනිනවා. ප්‍රශ්නේ අඳුර ගන්න බැරි වෙනවා. උත්තර වගේ මොනවද පේනවා. නමුත් කවදාකවත් yaadෙන උත්තරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ਸਰුවචනාංශය සඳහන් කරන මේ කායනුපස්සන වශයෙන් රූප වශයෙන් නැත්නම් වේදනානුපස්සන වේදනාස්කන්ධය වශයෙන් හෝ මේ දුක ඇති කරන දෙයටම සාදර වෙලා ඒකේ මුල හට ගන්න තැන දක්වාම භාවනා මනසිකාරයකින් එහෙම නැත්නම් එලඹ සිටි සීයකින් යෙදිලා ගත කරන්නයි කියලා ආරාධනාවක් කරනවා මට සැකයි මේ පණිවිඩය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා තේරුම් අරගෙන මේක ක්‍රියාවත් කරන්න පුළුවන් කියලා මොකද එතකොට පේන්නේ මේ දුක නැති කරන මාර්ගයක් විදිහට නෙවෙයි පේන්නේ දුක වැඩි කරන මාර්ගයක් විදිහට. මේ මහැඟීමක් මේ සාමාන්‍ය කාමභෝගී පුද්ගලයන් තුළ තියෙනවා මේ යෝග ජීවිතය කියලා කියන්නේ දුක් ගොඩක් කියලා. ඒ මං අර උඩ 10 කුටි කාමරේ ඉන්නකොට එංගාකල් ටෙලිෆෝන් කරලා පණිවිඩ එවලා ඉතාලි කණ්ඩායමක් ආවා මේ ලංකාවෙන් ගිය කට්ටියත් එක්ක. ඉතින් මම සාමාන්‍ය 12ත් එක්කමාරත් අතර වගේ පිරිස හම්බෙලා කතා කරනකොට ඉතින් ඒගොල්ලත් එක්ක මම කතා කරගෙන ඉන්නකොට ඒ කට්ටිය කිව්වා මං යව මෙහෙට එන්න හිතුනේ මොකද කියලා කැලේට. නෑ ස්වාමීන් වහන්සේ උංග කාලෙකින් අපි ඊතාලෙන් ඉඳලා ආවේ අපිත් බෞද්ධයෝ ලංකාවේ අය. අපි මෙහෙ එන්න ඉස්සෙල්ලා හැමතැනම ඇවිද්දායි කිව්වා බෞද්ධ සිද්ධාස්ථාන බලන්න. අනුරාධපුර පොළොන්නරුවේ හැමතැනම ගියයි කියලා කිව්වා. ඉතින් මෙතෙන් ආවට පස්සේ මට හරිය කනගාටුවක් ඇති වුණා. ඉතින් මම මොකද මාත්‍යෝ මෙච්චර මේ ඇවිල්ලා මේ කැලේට ඇවිල්ලා කනගාටුනේ කියලා. ඒකම මේ ස්වාමීන් වහන්සේලාට කිසිම පහසුකමක් නැහැ පුදුමාකාර දුකක් විඳින්නේ. ඉතින් ඒ නිසා මේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට කිසිම සැපක් නැහැ. මට ඒ ගැන හරි කනගාටු නැයි කිව්වා කවුරුත් මේක හොයලා බල්ලා කරලා දීලා නැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා මොකද්ද මෙහි තියෙන දුක? මොකද්ද මෙහි තියෙන නෑ ටෙලිවිෂන් එකක් නෑ රේඩියෝ එකක් නෑ පත්තරයක් නෑ එයා කන්ඩිෂන් නෑ ෆ්‍රිජ් නෑ අයියෝ ස්වාමීන් වහන්සේ හරිම කනගාටුයි මට කියලා මම සන්තෝෂ කන් බොහොම ප්‍රකාශ කරන ඇත්තට බොක්කෙන්මයි කතා කරේ නිකන් මේ ආවට ගියාට නෙවෙයි සන්තෝෂ වෙන ඊට පස්සේ මං කව මාතෝ ඔක්කොම තියෙන තැන් වල සැප තියෙනවද කියලා ඔය කියන හැම දෙයක්ම තියෙන තැන සැප තියෙනවද කියලා ඊට පස්සේ මේ මනුස්සයා ලංකාවේ ඉන්න කෙනාගෙත් මූණ බලනවා මගේ මූණ තියත් බලනවා මම ওই තියෙනවනම් මහත්ත මොකටද මේ කැලේට ආවේ? ඒ ඔයලා ඉරිතාලියට වෙලා ඔක්කොම තියෙනවා. ඒක කියාගන්න බෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කියාගන්න බෑ. ඊට පස්සේ මං කෝ ওই මහත්යව කියන සැප ඔක්කොම මෙතන ඉන්න හාමුදුරු හැම කෙනාම විඳලා තිනවා මේකේ තියෙන ආජීනව දැකලා දැන් කැලේ ගත කරන්නේ අපි ඔය කිසි කෙනෙකුට නැති අපිට ඇඳට ඕනේ නම් වම් පැත්තෙන් ගොඩ වෙන්නත් පුළුවන් දකුණු පැත්තෙන් ගොඩ වෙන්නත් පුළුවන් බහින්නත් පුළුවන් මොකද හැප්පෙන්න කෙනෙක් නැහැ ඇඳේ මුළු රෑ තිස්සට බබා ලඬන්නේ අපට. තරවසේ බුදිය ගන්න පුළුවන්. පෙට්‍රල් ගණන් ගියයි කියලා, සීනි ගණන් ගියයි කියලා රෑ 12ට ගැසට් අපිට බලපාන්නේ නැහැ. තියෙනවනම් මිනිහ කණ්ඩ දෙයි. මෙන්න මේ ගත කරන්න පුළුවන් මහතයක් කවදා මේක තේරුම් ගනීද කියලා කිව්වට පස්සේ ඇත්තට මේ මනුස්සයාට අර සතුටෙන් කැලේට ආවා නිකන් වඳින්න ගිය දේවල් ඉහි කඩා වැටෙනවා වගේ වෙන්නේ. මං කෝ අපි විතර සතුටෙන් ජීවත් වෙන જાතියක් තුන් ලෝකෙම නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ නිවන් දැකලා බුදු රැස් විඳිනවා කියන එක නෙවෙයි. කියන්න තියෙන්නේ මේකේ තියෙන ආදීනව දැක්කට පස්සේ මෙව නඩත්තු කරන මොන්න තරම් ගෙවන්න ඕනේ. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා, හිඟා කාලා. මේ ගත කරන ජීවිතයේ තියෙන සැප දන්නවනම් එකම මාත්‍රකාව විතරයි ඔක විස්තර කරන්න පුළුවන් විවේකයෙන් විතරයි. නිකමට හිතන්න ඔයත්තෝ මම ගිහින් කතා කරන නිසායි මෙහෙම කියන්නේ. ඔය තමන් බුද්ධියට තියාගෙන ඉන්න දේවල් නඩත්තු කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා වෙදී එකම චිත්තක්ෂණයක්වත් ඉඩ තියනවද කියලා. අනේ මේ ටික ලැබුණා දැන් සැප විඳිමු කියන්නේ. දැන් මේක විඳිමු කියන්නේ. නැත්තම් ජීවත් වෙමු කියන්නේ. කිසිම චිත්තක්ෂණයක ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. එහෙම නැත්නම් වෙන තැනක නැත්නම් වෙන කෙනෙක් ගැන කල්පනා කර කර. කවදද හිත කියන්නේ ආ මෙච්චර මහන්සිුණා කෙරුවා දැන් මම දැන් මෙතන කියලා මේ ඉන්න තැන සතුටු වෙමු කියලා කඩදාකවත් නැහැ. මේ වගේම කතාවක් ඔය බණ කියනකොට ප්‍රසිද්ධ කතාව අචාන් බ්‍රහ්මවංශෝ සඳහන් කරනවා. එයා දැකලා තියෙනවා මේ මේ බොහොම දක්ෂ ආර්ථික විශේෂඥයෙක් අවුරුද්ද පුරාම මහන්සිලා හම්බ කරලා එයා ගිහිලා තියෙනවා මේ අප්‍රිකාව පැත්තේ වගේ බොහෝමත්ම පිරිසට පලාතක මුහුදු වෙලා ඉනේ මේ විවේක තැනකට. ගිහිලා ඒ හෝටලෙටලා දැන් දවස් 3ක් එයා විවේක අරගෙන ඉතින් යාර දවස් 3ක් හම්බෙන්නේ බොහෝම කාලෙකින්. ඉන්නකොට පෙන්වලු එතනම පල්ලෙහා ඒ මාළු අල්ලන පවුලක මිනිසෙක් ඉන්නවා. ඉතින් ආයෙ ඉතින් අර විවේකය පොතක් බල බල කකුල් දෙක උඩ තියන බලනකොට මේ මිනිස්සයා දැක්කලු ගිහිලා මාළු ටිකක් අල්ලගෙන එනවා. ඇවිල්ලා ඒක විකුණ ගන්නවා ටිකක් තම්බගෙන කාලා උදේ ඉඳලා හැන්දානකම් ළමයි එක සෙල්ලම් කරනවා බල්ලොත් එක සෙල්ලම් කරනවා ඉන්නවා. ඉතින් අර ආර්ථික විශේෂණයට කල්පනා වුණාලු මේ මිනිස්සයා මේ පැල් කොටයක් අටවගෙන මාළු අල්ල අල්ල දවසකට සැරයක් කරන වැඩේ වෙනුවට මිනිස්සයා දවසට දෙසරයක් අනිවාර්යයෙන් මොහොතු යන්න පුළුවන්. ගියා නම් අනිවාර්යයෙන් මේ වගේ දෙගුණයක් මාළු අල්ලනවා. දෙගුණක් මාළු අල්ලුවා නම් මේ වසර මේ පැල් කොටේ වෙනුවට ගෙයක් හදාන්න තිබ්බා. දරුවෝ ඉස්කෝලේ යවන්න තිබ්බා. මීට වැඩිය හරි ආර්ථිකයක් ඇති කරන්න තිබ්බයි කියලා එයින් කල්පනා කරලා ඔන්න වැඩක් නැහැ කියලා කරවන හිටියා. දෙවෙනි දවසේ බලනකොට හරියට මේක වෙන්න නිසා දෙවෙනි දවසේ ආර්ථික <coughs> න්‍යාය තදින් වැඩ කරලා තියෙනවා හිතේ. තුන්වෙනි දවසේ නෝට ඉන්නම බෑ මෙයාට. පස්සේ ගිහිල්ලා අර මිනිස්සු හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. දවස් තුනක් විතර ඉඳලා චර්මසත් එක විවේකීව කතා කරන ඉලකවලු මම මේ එක දැක්කා දෙක දැක්කා තුනක් දැක්කා මම මේ කියන්නාවේ මහත්තයාට මම මේ ආර්ථික පිළිබඳ විශේෂඥයෙක් මේ මහත්මයා ගත කරන වෙලාව හැටියට මට පේනවා දවසට දෙසරයක් මුහුදු යන්න පුළුවන්. ඔහොම ගියොත් සුළු කාලෙකින් මේ බෝට්ටු දෙකක් ගන්න. ෆයිබර් කාර් බෝට්ටු දෙකක් ගන්නවා. නැත්තම් මිනිහෙක් දාලා කරනවා. ටික කාලෙකින් මට හොඳ ගයක් හදලා දරුවට අධ්‍යාපනය කරලා දීලා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මම මේ ආවේ කරුණාවේ මෛත්‍රී මාත්‍යා මේ විවේක ගන්න නැතුව ඒ වෙලාවේ මාළු අල්ලන්නේ කියලා. ඉතින් අනවශ්‍ය කටදී ආහාරගෙන බලහන් ඉන්නවලු මේ කියන කතාවේ. ඊට පස්සේ දැන් මෙහෙම බෝට්ටු දෙකක් අරගන්නවා, ගියක් හදා ගන්න දරුවාම කොහෙන්ද කෙලවර වෙන්නේ කියලාලු. අන්තිමට බලන්න මහත්තයෝ මං වගේ අවුරුද්දේ හොඳ නිවාඩුවක් කරන්න ගිහිල්ලා. විවේකීව ගත කරන්න පුළුවන් කිව්වලු. ඉතින් විවේකීව ගත කරන්න මහත්තයා කොහෙද යන්නේ කියලාලු. මෙතෙන්ටම තමයි යන්නේ. දැන් මහත්තයත් ඇවිල්ලා තියෙන්නේ එතෙන් තමයි. ඉතින් මම දැන් ඉන්නේ තිනෝ දැන් තමයි කිව්වා. ඉතින් මාළු හයියෙන් අල්ලලා බෝටු දෙයක් කරන උතෙන්ට යන්න ඕන. දැන්ට ළමයි එක සෙල්ලම් කරලා ඉන්නේ එකයි. මහත්තයා අවුරුද්දක් කම්පියුටරත් ඇවිල්ලා තියෙන. අපේ ගමනේ මොකද අපේ ගම හොඳයි. උතෙන් තමයි ඉන්න තියෙන්නේ. ඒ නිසා මේ සියලු දේ බහා තබලා මේ පටිතද කරගෙන හොයන්න යන ගමනේදී පාගන දේවල් පොඩ්ඩක් බලන්න. අපේ තියෙන විවේකේ, අපි ජීවත් වෙන ගතිය අපිට හම්බෙච්ච මේ මනුසකම අපිට හම්බෙච්ච මේ බුද්ධ ශාසනේ අපිට හම්බෙච්ච මේ ඇහ කන ජීවනාශයේ තියෙනවා කියන එක තියේදී මේ සැප ලබන්න කියලා කොච්චර ඊර්ෂ්‍යා කරනවද බලන්න කොච්චර වෛර කරනවද බලන්න කොච්චර ගහපා දෙන්න හදනවද කියලා බලන්න නමුත් සතුටු වෙලා පැත්තකට වෙලා මේ විවේක බුද්ධිය එහෙම නැත්නම් කායි විවේක චිත්ත විවේක උපදි විවේක තැන තැනට යොදා ගත්තොත් ඒකෙන් තමයි මනුස්සයාගේ ශිෂ්ටාචාරය තේරුම් ගන්න පුළුවන් එහෙම නැතුව මේ පහුගිය අවුරුදු 50ේ පුදුමාකාර අඹායමක් මේ මිනිස්සු කළේ. දැන් ඒ නිසා විශාල දායාදයක් වශයෙන් අපිට heart attack හම්බෙලා තියෙනවා. blood pressure එක හම්බෙලා තියෙනවා. පරිසර දූෂණය හම්බෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය නැතිලා වුන් මේ සදාචාරාත්මක නැති නිකම් යාන්තර බවටපත් වෙලා තියෙනවා. ඒ තියෙද්දි දුරව. ඒ නිසා මේ වේදනාව පිළිබඳව සැප වේදනාවේ මුලැමැද අග දුක් වේදනාවේ මුලැමැදාග දකිනවනම් ඒක ඇත්තටම කියනවා සැප වේදනාවේ මුල දැක්කනම් ඒක අග දකින්නවා කියනක ප්‍රතිලාභයක් දුක් වේදනාවේ මුල දකින්නවා අග දකින්නවා කියනක ප්‍රතිලාභයක් වා චිත්ත නියාම සැප දුක් වේදනා දකින්නවා අපි වැඩි වෙලා ගත කරන්නේ අදුක්කම සුඛ වේදනාක බව දැනගෙන ඒකට එළඹ වාසය කරන්න දන්නවනම් අපිට මේ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම තේරෙයි. මනුස්සාත්ම භාවයක් ලැබීමේ වටිනාකම තේරෙයි. ඇහැකන ජීවනාශය අපිට අංග පුලාවක් සහිතව තියෙනවා ක්ෂණ සම්පත්තිය වැටෙයි. මේ කියන ධර්ම දේශනාවක් වටනාකම වැටේ. කල්යාණ මිත්‍යන්ගේ අසුර වැටේ. මේ පැවිද්දක් විවේකයක් කියන එක වටනාකම වැටේ. එහෙම නැත්නම් පේන්නේ මෙවුව නිකන් යල්පැන ගිය බුදුබණ කියලා. අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ විවේක දේ දන්නවනම් අදුක්කම සුඛ වේදනාවේ තියෙන මධ්‍යම ප්‍රතිපදාට තුඩු දෙන ගතිය දන්නවනම් ඒ යෝගාවචරයට නිවන කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා ඒ වේදනානුපස්සනාව හරහා මේ දැන් ඉන්න මට්ටමේදීම යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ කිරීම තුලින් අසීමිත සැප හොයාගෙන බාහිරේ හොයනවා කියන්නේ බුදුහාමුදුරු අමතක අනුමත කරපු දෙයක් නෙවෙයි අසීමිත වේවා සීමිත හෝ වේවා ඇතුළත හිවොත් මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙර නොඇසු නොවිරු ආකාරයෙන් මේ ඥානෙ පහළ වුණා කියලා බුදුහාමර මොකද්ද කියන්නේ කියලා දැනගත්තොත් පැමිණි දුක් පැණි රහයි කියලා අපේ ලෝකයේ සම්මතයක් තියෙනවා බෞද්ධයන් අතර සිංහලයන් අතර. එචා අප කරා පැමිණෙන්නේ දුක දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නයි. ඒක නැති කරන්න බාහිරේ සැප හොයන්න ගියොත් වෙන්නේ මොකද්ද? මේ දර්ශනය බුද්ධ දර්ශනයේ මේ ද්වේතානුපස්සනාව වෙනුවට ඇතුළත හොයනවා වෙනුවට බාහිර හොයන්න පටන් ගන්නවා. අද වුණත් ලංකාවේ ආර්ථිකය මේක තේරුම් ගන්න තියනවාද කියන එක සැකයි මේ යටිතල පහසුකම් වලටයි මේ sannivedanayeටයි මේ මිනිස්සු එලවන එලවිල්ල දිහා බලනකොට. ඒවා නරක දේවල් නෙවෙයි ඒවා හොඳයි. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද බාහිරයට අවධානය යොමු වෙනවා ආධ්‍යාත්මික ගුණසංතානයක් ඉවසන සුළු ගතියක් එහෙම නැත්නම් නොසැලෙන මනසක් කියන එක කවදාකවත් යටිතල පහසුකම් වලින් හැදෙන්නේ නැහැ. sannivedanayen හැදෙන්නෙත් නැහැ. sannivedane වෙන්න ඕනේ. Tamange හිතත් මොලෙත් අතර sannivedane. ඒක එnde ende ende ende දැන් අයින් වෙලා තියෙන්නේ. ඒ මොකද හේතුව අපි අනික් කට්ටියත් එක්ක සංවිධානය sannivedana කරන වැඩි. පැත්තකට වාඩි වෙලා පරියන්කයක වාඩි වෙලා මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කිව්වහම මොලේ හෘදේ වස්තුවේ කතා කරන්න පටන් ගන්නවා. යහළු වෙන්න පටන් ගන්නවා. ඕක තමයි මෛත්‍රී කියන්නේ. ඒක නැතුව අපි බාහිරේ හොයනවා කියලා කියන්නේ ඒ ඉබ්බන්ගෙන් පිටහට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. ඒ නිසා මේ දුක්ඛ වේදනා නැත්නම් දුක්ඛානුපස්සනාව එහෙම නැත්නම් දුක්ඛ ස්කන්ධය පිළිබඳ අවබෝධ කරනකොට රූපස්කන්ධයේ අවබෝධයට වැඩිය මේ දුක්ඛ සත්‍යයට නැත්තම් වේදනාව දුක්ඛ සත්‍යයට බොහොම සමීප සම්බන්ධකමක් තියෙන නිසා අපි කියන්නේ බුද්ධාගමේ පවා ප්‍රතිවේද කරනවා කියන. වේද කියන වචනයත් එක්ක මේ වේදනාවත් එක්ක පුදුමාකාර දැනුමේ සම්බන්ධකමක් තියෙනවා. Hindu ආගමේ ත්‍රිවේදය කියලා කියන්නේ වේදනාව පිළිබඳ දැනීමමයි. ඒකේ ඉන්නේ ඇතුළත මම දැන් මෙතන හිටියොත් විතරයි. අනුන්ගේ වේදනාව නෙවෙයි තමන්ගේ වේදනාව තුළ ඒකේ දන්නේ අපි සැප දුක් දෙක විතරයි. නමුත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව හරහයි. අදුක්කම සුඛ වේදනාවට අවදි වෙන්නේ නැතුව අපි මේ දෙපැත්තේ හොයනවායි කියලා කියන්නේ කාමසු කල්යාණ යෝගය සහ අත්තකිලමතාන් යෝගය කියලා බැහැර කළ යුතු ප්‍රධාන අන්ත දෙකේ වර්ධව පටලවා ගැනීම. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ කායනුපස්සනා සංසිද්ධන වෙලාවේදී මතුවෙන මේ ප්‍රීති සුඛ ආදී දේවල් එනකොට ඒක විපස්සනා කිරීමේදී යෝගාවචරයට වේදනාවේදී එක එක අනුශේ ධර්ම වැඩ කරන හැටි අනුශේ ධර්ම නිසා හිත වර්ණ ගැනීම නිසා අපිට ඇති හැටි දැක ගන්න බැරි හැටි ඉස්සල්ලාම අහලා දැනගෙන ඉවසිල්ලෙන් සකක් සපක් ආවත් දුකක් ආවත් තද්ද බල කැළඹීම් කරන්නේ නැතුව jigට ගත කරන්න ඕන නිසා බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. සැපක් එනකොටම කලබල වෙලා දුකක් එනකොටම කලබල වෙලා ගන්න පටන් අරගත්තොත් අපේ කුප්පණ ගතිය වැඩි සැපට දුකට නොකිපෙන නොකුප්පණ ගතිය තමයි සරුවචනංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කරන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති මගේ හිත විමුක්තියක් ලැබුවා ඊට පස්සේ කාටවත් කුප්පන්න බෑ මොකද වේදනාව හරහා දැකපු නිසා ඒ නිසා කරා පැමිණෙන හැම දුක් සැප වේදනාවක්ම විවිධස්සනාවට ලක් කරමින් හැම සැපකම හැම දුකකම හටගැන්මේ පැත්තට අවධානය යොමුකරනද ධෛර්යයක් ශක්තියක් ඵලයක් ලැබෙනවනම් ඒක තමයි මට පේන්නේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ඉල්ලන බුදුජාන විශ්වසේ ඉල්ලන ඉල්ලීම. ඒක නිසා සැපක් ආවත් දුකක් ආවත් ඒක මතුවලා එනකොට ඒකට වෛර කරන්නෙත් නැතුව බදා ගන්න හදන්නෙත් නැතුව ඇති හැටිය නොතේරෙන්නේ නොඇඟෙන තැන සිට මේ ගොරෝසු තැන දක්වා එනකන් අඛණ්ඩ සතියකින් පමා වෙලා තද දුකට තද සැපට යට වෙනවට වැඩිය අප්‍රමාදීව ඒ දුක ගොඩ නැගීගෙන ඉන හැටි සැප ගොඩ නැගීන හැටි දැක්කොත් අතිරේක ලාභයක් වශයෙන් මේ අදුක්කම සුඛ වේදනාව කියන මධ්‍යම ප්‍රතිපදාව ලැබෙනවා එතකොට ඒ යෝගාවචරයට මේ Nirodhe දැකීම නිසා පහළ වෙන මාර්ග සත්‍යයට ඒක ආධාර උපකාර වෙනවා එසේම මේ මාර්ග මාර්ග සත්‍යය තම තමන් තුළින් පහල කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිටු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා අපිට පැයකුත් විනාඩි 25ක් විතර කාලයක් ගත වෙලා තිනවා පැය වෙනවා 30ක් විතර කාලයක් ගත වෙලා තියෙන ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි දවසේ වැඩ කටයුතු නිම කරන්න ඉස්සර වෙලා දෙවියන් පින් ජීව ඥාතීන් ජීපත් කිරීම කරන්න ඉස්සර වෙලා සම්ප්‍රදාන කුල ඉල්ලීමක් කරනවා ප්‍රශ්න හරි කියන්න හරි කරන්න හරි දෙයක් තියෙනවනේ මත ප්‍රකාශ කරන්න තියෙනවනේ කාට හරි ඒ සඳහා වේලාව ගන්න. එහෙම නැත්නම් අපි දවසේ කටයුතු නිම කරලා පින් අනුමෝදන් කිරීම සඳහා පෙළඹන්න බලාපොරොත්තු මම සේනා දවසේ ඔය ප්‍රවෘත්ති ලැබුවා. නමුත් මුතින් කියන අවිඥානිකී නිසා මම බය වුණා. කාලක් විතරම වගේ ඒකත් කිහිපියා. ඉඳලා ඒක බය වුණා. දැන් දැන් තමයි තේරුනේ දැන් මේ හේතු නිසා තමයි මේකේ සිටින්නේ නැත්තේ. දැන් ඉතින් ඇත්තටම මේක මගේ නොදැනීමේ වහන්සේ කියන්නේ නිසා අපේ තියෙන ප්‍රධානම අවදි වීම අපේ තියෙන ප්‍රධානම විද්‍යාව තමයි අවිද්‍යාව මෙච්චර තියෙනවා කියලා දන්නේ. ඒක තමයි ඔය හිද්ද වෙන්නේ. මයි ළඟ තියෙන්නේ නොදැනීමක් කියලා එක දනි ඒක තමයි දැනීම කියන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ නිහතමානීව නැවත නැවතත් භාවනා කරනකොට මෙච්චරක් මම මේ දෙයක් එනකොට ඒකට අර්ථකතන දෙනවා. ඒවා එක එක පැතිවල දාලා බලනවා. මේ තමයි අවිද්‍යාව කියන්නේ. මේක නැත්තම් අර ප්‍රීතිය විඳින්න තිබ්බා. නමුත් ඒක මේ අර්ථකථන දෙන්න ගිය නිසා අතට හම්බෙච්ච ප්‍රීතියවත් මම කියන්නේ ඒක මේ ලොකු ලාභයක් කියලා. දැන් තියෙන ලාභය තමයි නැවත නැවතත් මේක එන්න දෙන්න ඕනේ අර හිතේ වර්ණ ගැනීමෙන් තොරව. පූර්ව නිගමනයෙන් තොරව ප්‍රීතිය ආනම් ප්‍රීතිය විඳිනවා. ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා දකින්න. ඒ වගේම සාදර බවක් ඇති කරන දුකක් ආවත් ඒ දුකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි දැක්කොත් අපිට තේරෙයි ඔය දෙකට වැටෙනවා තියෙන දවසේ 105ක් විතරයි. 10ක් විතර. ඊටු වෙලා අපේ හිත තියෙන කොහොමඩක්වත් සැපක් දුකක් උග්‍ර නැති වෙලා යන්නේ. ඒක තමයි නිවන් මාර්ගය. අපි මේ සැප දුකට ඔච්චර උඩ දාන්න ගත්තොත් අපි දවස පුරාම සැප දුක් ගැන කල්පනා කර කර ඉන්නවා. අර 90ක් විතර අදුක්කම සුඛේ පාග ගන්න. පාගතර වශයෙන් බුදුහාමුදුරන්ට කාටවත් කරන්න දෙයක් නැහැ. අපි අර වෙච්ච සැප වෙච්ච දුක ගැන නැවත නැවත කල්පනා කර කර දවස පුරවනවා. නමුත් අර අතරමැද තියෙන අර විස්්‍රාම වෙන්න පුළුවන් විස්රාමයේ සඳහාම ඉඩ දීලා තියෙන අදුක්කම සුඛේ නන්නා දුර්ණකම මිසක් අපි අතර කිසි වෙනසක් නැහැ සැප දුකේ. බුදු වුණත් වෙනසක් වෙන්නේත් නැහැ. රජ වුණත් වෙන්නේත් නැහැ, රටවැසියා වුණත් වෙන්නේත් නැහැ, දොස්තරටත් නැහැ, ලෙඩාටත් නැහැ, ගුරාටත් නැහැ, ශිෂ්‍යයාටත් නැහැ. දුකේ සැපේ වෙනසක්. හැබැයි එක එකනගේ මතිමතාන්තර වෙන නිසා අපි කියන අරයා සැපේ ඉන්නේ, මෙයා දුකේ ඉන්නේ, මම නම් මෙහෙමයි කියලා මේ ඔක්කොම මත විතරයි, මති විතරයි. මුත් ඒක හිතා ගන්න අමාරු උඟ දෙනෙක් හිතනවා එහෙමනම් මේ ආර්ථික විද්‍යාව කියන්නේ බොරුවක්ද? එහෙනම් මේ ලෝකේ තියෙන මේ ලෝකායත විශ බොරුවක්ද කියලා හිතෙනවා. හැබැයි දැන් නම් ඉතින් ඒක බොරු බව කඩාන වැටෙන වැටිල්ලෙම පේන නිසා අපි ටිකක් වාසනාවන්තයි. හැබැයි කොයිලා අපේ කඩාන වැටේ දන්නේ නැති නිසා පරිස්සම් වෙලා ඉන්න ඕන. සුනාමි කියන එක බඩ මේ මේ මූදායිනෙම ඉන්න ඕනේ නැහැ. සමහරට අරගෙන යනවා මම දැක්ක අර මේ මේ ජර්මනි ඉන්න වෙලාවේදී පෙන්නවා ඒ ටොනාඩෝ එකක් ඇවිල්ලා මොනවාද හයිවේ එකක තියෙන ස්ලැබ් එක මේ උස්සන්නේ නිකන් නාදර මේ වේෆර්ස් කැලිය ඉස්සෙනා වගේ. හයිවේ එක තියෙන ඒ කොන්ක්‍රීට් ස්ලැබ් එක මේ නිකන් උස්සලා උඩට මෙහෙම යනවා. මිනිස්සු පස් දෙනෙක් එක්ක ඉන්න කාර් එක උඩට ගිහිල්ලා ආයෙ ගෙනල්ලා බිම තියෙනවා. නැත්නම් 3000 ගාන 300 ගානට එහා පැත්තේ. මොක මොන මොන ගුරුත්ව කේන්දර මොන ගුරුත්ව ශක්තියකින් විස්තර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ කාට වෙනවද කියලා කියන්නත් බෑ. ඒක නිසා නමුත් වෙනකොට තේරුම් අරගන්න පුළුවන් ඔය අපේ න්‍යාය සේරම යම් සීමාවක් ඇතුළත වෙනවා. නමුත් මේ අනිත්‍යත්වය කියන එක දුක කියන එක අනාත්මය කියන එක මිනිස්යාට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැත්නම් සුව කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. ඒක සංසාර රෝගයක්. ඒක බාරගත්තයි කිව්වහම පේන තියෙන සියල්ලන්ටම මේක සමානයි මතිමතාන්තර අතර වෙනසක් විතරයි තියෙන්නේ. ඔක්කොම ඉන්නේ එකම කක්ක ගොඩේ තමයි. එක්කෙනෙක් ගියත් පිසිසුකමක් නැහැ. ඉතින් කියන ලොකු සාචින්න කාලේ පොහසත් කෙනයි කියලා කියන්නේ ලොකු කක්ක කැලක් හම්බෙච්ච කෙනෙක් කියලා. ඔක්කොමලා කන්නේ කක්ක තමයි. ඉතින් ලොකු එකන අරගෙන දූවනවලු මේ මට ගොඩක් හම්බුණයි කියලා. අනික් කටිය නිකටල්ලි තියන්න චි අරයට විතරක් හම්බෙලා තියෙන අපිට නැහැ කියලා. හොඳයි අපි එමනම් වෙන ප්‍රශ්න නැහැ කියන අදහසින් දැන් හන්දාවේ පවත්ව ප්‍රධාන සාකච්ඡාවක් නැත්නම් දැනට දැන් සාකච්ඡාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් ධර්ම සාකච්ඡාදී ප්‍රශ්න ඉදිරිපත් කරන ලිඛිතව ඉදිරිපත් කරන්න. එතකොට හරි සාකච්ඡාව බොහොම ෆෝමල් වෙනවා. ප්‍රශ්න මටම කියන්න පුළුවන්. අනිත් එක එහෙම නැත්නම් මේ වාර්තාගත වීමේ ප්‍රශ්න වගේම වෙලාවට මතු කරන ප්‍රශ්න එච්චර වගකීමෙන් නෙවෙයි වගේ ඔය ආවට ගියාට ප්‍රශ්න මතු කරනවා. එතකොට නිකන් අර ධර්ම සාකච්ඡාවේ தত্ত্বය ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක ඕක වෙතත් එකයි කියන්න තියෙන්නේ ලිඛිතව පුළුවන් තරම් දෙනකොට ඒ ප්‍රශ්නට වගවීම වැඩි. එතකොට බොහොම ලේසි ප්‍රශ්න අහන කෙනාට වෙන කෙනෙක් මෙතන නැති කෙනාටවත් ඒකේ තේරුම් ගන්න පුළුවන්. දෙක තමයි කියන්න තියෙන්නේ අපි ඉන්නේ තුන්වෙනි දවසේ නිසා මේක සාමාන්‍යයෙන් කතා වැඩි වෙන දවස. ඒ නිසා හැම කෙනාම පොඩ්ඩක් පරිතද කරගන්න. හතර දවසේ ඉඳලා ආයෙත් මට ඕන නම් මම පස්වෙනි දවසේ ඉඳලා ආයෙ මතක් කිරීමක් කරන්න. ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන එක. එතකොට වෙන්නේ මොකද්ද අර ආවධානයෙන් වැඩ කරගෙන යන එකනාර ටිකක් බාධා වෙනවා. සැහැල්ලු වාතාවරණයක් වෙනවා. ඒක වෙන්න දෙන්න එපා. හැම කෙනෙක්ම දන්නවා මේ වෙන අවස්ථාවක් ලබා ගන්න අපි කොච්චර මේ කල් බලලා කොච්චර අමාරු ඉඳගත්තේ ඉඳලා හැම කෙනෙකුගේම විවේකීටත් හැම කෙනෙකුගේ නිස්සද්ද භාවයටත් ගෞරව කිරීමක් වශයෙන් අත්‍යවශ්‍ය කාරණාවක් නැත්තම් එකිනෙකා කතා කිරීම පුළුවන් තරම් අඩු කරන්න. එතකොට ඒක කාටත් ශ්‍රද්ධාව භක්තිය ඇති කරන දෙයක්. මේ කාරණා දෙක මතක් කරගන්න කැමති දවසේ වැඩ කටයුතු නිම කරන්න කලින්. ඉතින් අපි අද දවසේ තුන්වෙනි දවසේ සාමාන්‍ය භාවනා වැඩ පිළිවෙල අපිට කරගන්න පුළුවන් වුණා. අතුරු ආන්තර බාධක කරදර මොනවාක්වත් නැතුව. ඉතින් ඒක නිසා අපි මේ විදිහට මේ වැඩ යුත් සාමාන්‍ය ක්‍රමයකට කරගෙන යාම සඳහා සංවිධානයකින් උදව් කරපු පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. බොහෝ දෙනාගේ ආධ්‍යාත්මික පිටිස කරන මේ වැඩවලදී මුලින් ඒ ආයෝජන නොකළ නම් අපිට මේ විවේක ලැබෙන්නේ නැහැ. ඒ නිසා පෙනී නොපෙනී උදව් කරන සියලු සත්පුරුෂ මණ්ඩල අපි මේ මුදිතාවෙන් යුක්තව පමුණන පින් දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම අපේ යම්තා ඥාති පිරිසක් අපි මෙතෙන් දෙනකන් අපිට උදව් උපකාර කරාන ජීවත් වෙන හෝ වේවා නොවෙන හෝ වේවා මේ භවයේ හෝ වේවා පෙර භවයේ හෝ වේවා අපි ඒ සියලු ඥාතීන්ට ආරාධනා කරමු අපි දවස පුරාම දාන වශයෙන් සීල වශයෙන් භාවනා වශයෙන් රැස් කර ගන්නා ලද මේ උදාාර කුසල ශක්තිය සීල ඥාතීන් අපි කරුණාවෙන් අනුමෝදන් කරනවා ඒ ඥාතීනු සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අප අපටත් මේ කුසල එකතේ හේතු වීමේ අපි මේ ගමන් කරන මාර්ගයේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පැවිනවට වදාළ මේ මාර්ගය සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් නිම කරගන්න මේ කුසලය අපට අපි අපි